නැයි ශීල දනාටම තෙරුවන් සරණයි. අපි මේ සිඩ්නි නගරේ මුල් කරගෙන කරන බලාපොරොත්තු වෙන මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට අපි මේ ආරම්භය බලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් දැනකොට මම සංවිධානයේ ආධාර ඇතුව සම්බන්ධ වෙන සියලු දෙනාට මේ වෙනකොට ප්‍රධාන සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා කියන පදමේ ඉන්නේ. එකක් තමයි අයත් අඩසිල් සමාදන් කරලා තියෙනවා. දෙක තමයි භාවනා කිරීමේදී අරියංකේක සක්මනක අයිතිංගා වැඩ කරනකොට කොහොමද සතිය පිහිටන්නේ කියන කාරණාව මේ වර්තාගත වෙච්ච රෙකෝඩ් කරගත්ත බණපතියක් මාර්ගෙන් අහට සකස් කරලා දීලා තියෙනවා. තුන්වෙනි එක තමයි මේ වැඩමුළුව කරන කාලයේදී එකිනෙකාගේ අවතුම් පැතුම් විවස්ථා කාලසටහන් වෙනුවට කියලා තියෙනවා. ඉතින් යම් කෙනෙකුට මේ සිල්පද පිළිබඳව ප්‍රශ්නයක් හෝ එන්නත්නම් මූලික කමඨාන උපදේශ පිළිබඳ ප්‍රශ්නයක් හෝ එන්නත්නම් මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නදී බලපාන වැඩමුළු ක්‍රියාත්මක වෙන්නදී බලපාන ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා මේක අවස්ථාවක් කරගන්න කියලා මම ඉස්සලාම ඉල්ලනවා. ඒකකොට එකිනෙකා කතා කරන එකක් නෑ අවශ්‍ය දෙයක් වුණොත් අවශ්‍ය අධිකාරියෙන් තමයි ප්‍රශ්න කරන්නේ. එතකොට ප්‍රශ්න විසඳෙන්න ඉඩ තියෙනවා. ඒක නොවුනොත් මේ වැඩ භාවනා කරන අය අතර සාකච්ඡා කරලා මේක නිම කරන්න බැරි වෙයි කියලා අදහස මම ඉන්නේ. ඊට අමතරව තව එක ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ උපදේශනුව ඒ ශිල්පද රකලා වැඩ කරනකොට තමයි භාවනාවේ ඉදිරියට කරගෙන යාමේදී මතුවෙන ප්‍රශ්නයක් හෝ කාරණා විශ්ලේෂණය ගැනීමට අවශ්‍යතාවක් උනොත් අපි කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. ඒ කමඨාන් සුද්ධ කිරීමත් අපි මේ යොදාගත්ත කාලය තුල බලාපොරොත්තු වෙනවා. ඉතින් යම් හේකින් අපිට මේ විවස්ථා පිළිබඳ ප්‍රශ්න කමටහන් පිළිබඳ ප්‍රශ්න ගිවන් කරාට පස්සේ අපිට තියෙනවා අපි ගත කරන ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව අපිට විසඳගන්න පුළුවන් වෙයි කියන එක නෑ ප්‍රශ්නේ කියන ධර්ම සාකච්ඡාවට ඒකටත් මම ආරාධනා කරනවා ඒ වගේ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒ වගේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි කල්ලාතුලියලා ඒ ප්‍රශ්න මේ පිටියට දාලා තියන්න පුළුවන්. දෙක තමයි සාකච්ඡා යන අතරේ සභාවට කතා කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙකෙන්ම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධ වෙන අය සාකච්ඡාව සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒකදී මේ සභාවින්දලා කතා කරන එක ආයසරයක් මට කියන්න වෙනවා. මොකද වාර්තාගත වීම සඳහා ප්‍රශ්න නැතුව උත්තර විතරක් ලැබෙනවා කිව්වොත් ඒ ඊවැනි මොකට සම්බන්ධ නැතුව බාහිරින්දලා අහන අයගේ චෝදනාවක් තියෙනවා. ඒක නිසා කතා කරනකොට කතා කරනකොට වැඩි ලියලා දෙන්නේ කොහොඳයි කියලා මම කියනවා. ඒකට ඒක වාර්තා වෙනවා බොහෝ විට වැඩි. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ඒවා තමයි ප්‍රශ්න ප්‍රකාශන ඒකන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න සහ ප්‍රකාශන ඉදිරිපත් කළ තියෙන මාධ්‍යයෙන් සාකච්ඡාවට ලක් කරන මගේ අදහස තියෙන්නේ. ඒ නිසා තමන්ට කැමැති භාෂාවක් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්ම විලා සිටිනවා. ඉතින් අපේ සුදු මහත්තයා තියෙන නිසා මම හිතුවා ඉස්සල්ලා තියෙන ඉංග්‍රීසි මාධ්‍යයේ තියෙනවා අපි සාකච්ඡා කරමු කියනවනම් ඊට පස්සේ සිංහල යන කොටසට ඒ මාතක තේරෙන්නේ නැති නිසා යට කොට නැගිටලා යන්න පුළුවන්. අන්තිමයින් ඇවිල්ලා ආව සම්බන්ධ වෙන්නද කියලා මම සම්බන්ධ වෙන්න. යම් ප්‍රමාණයක ඉංග්‍රීසියෙන් තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරන ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ මාතක ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් නිසා. ඉතින් මේ ටික තමයි මම මේ මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා හඳුන්වා දීමක් වශයෙන් අද පළවෙනි දවසේ මතක් කරන්නේ. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම ආරාධනා කරනවා ඒ ඉදිරිපත් කරලා තියෙන ලිඛිත ප්‍රශ්න සභාවට දැන් අපි ඉදිරිපත් කිරීමේ සාකච්ඡාව ආරම්භ කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි ප්‍රශ්න ලැබෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ බොහෝ කලක සිට සක්මන් භාවනාවේ යෙදෙන්නෙමි. එහෙත් එයින් නිසි ප්‍රතිඵල ලැබීමට සමත් නොවීම. ඔබ වහන්සේ විසින් ලියන ලද සක්මන් පොතද කියවා එහි ඇති උපදේශ අනුගමනය කළෙමි. එහෙත් කොතෙක් සක්මන් කළත් යාන්තම් සක්මන් කරනවා කියා දැනනවා මිසක් සතියේ දියුණුවක් අත් නොදකිමි. සිත නිතර එහෙ මෙහෙ විසිරේ. මා කළ යුත්තේ කුමක්ද? කරුණාකර පහදා දෙන්න. And so today, no English questions, always right on the beginning, we are going to start with this English. ඒකට මේ සක්මන් පිළිබඳ ප්‍රශ්නේදී මේ කෙනා අතරම ලිපිලේ ලේඛනයේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු කෙනා uh, සභාවට ඉදිරිපත් කරනවා නම් හොඳ සාකච්ඡාවක් නැත්නම් දෙබසක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් මම බලාපොරොත්තු සහභාගීත්වය. මේ ඉදිරිපත් කරන එකනට තමයි මේ වාඩි වෙලා ඉන්න වෙලාවේදී ඒ වාඩි වෙලා ඉන්නකොට තියෙන ඉරියව්වත් දැන් මම සක්මන් කරනවා කියනකොට කියන ඉරියව්වත් අතර දෙකේ වෙනස තේරෙනවද? තව දුරටත් පොඩි ගියක් මන් දෙනවනම් සක්මන් කරනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම දැන් හිටගෙන නෙවෙයි ඉන්නේ. මම දැන් නිදාගෙන නෙවෙයි ඉන්නේ. මම සක්මන් කරන බව වැටහෙනවද කියලා තේරෙනවද කියන කාරණාව මට දැනගන්න ඕනේ. එතකොට නම් මට පුළුවන් ඉන්නේ දෙනකට උත්තර යනවා ඉදිරියට යන්න. ඉතින් මේ ලියුම් එකන කැමැතිද සභාවට තමන්ගේ මතය සමන්ගේ අත්දැකීම නැත්නම් සිංහලින් කියන කන පින්දව ඉදිරිපත් කරන්න. අවසර සමන්සේ ප්‍රශ්න මම නැහිවේ. සතෝෂිම දුවන් සඳහන් කරපටි මට ඉන්දෙන් මිලාරේ මම දැන් මෙතන කියන සිනෝ යගම් සම්පූර්ණල ඒ අදහස් මොකද ඇති වෙනවා. ඒකට මම බලාපොරොත්තු වෙන විදිහේ කියන්නේ මම මම අත්‍යවශ්‍යම වෘත්ති දුවන් සිත කොට කියන විදිහට සක්මනේ යදෙනකොට යම් කිසි මට්ටමක මගේ සතිය දිනුවක් වෙලා ඒක පරයන්කේ දක්වා මට පවත්වා ගන්න පුළුවන් කියලා. සක්මනේ මුලදී යම් කිසි විදිහක සිතේ සක්මන් කරන බව යන්තම් දැනුණා. පසුව මට හරි අමාරු වෙනවා ඒ ඒ තුල සතිය දිනු කරගෙන ඉතින් ඒක මම කරන ක්‍රමයේ වැරද්දක් තියෙනවා කියලා කැමති සක්සදුකලී මම නැවතත් මගේ ප්‍රශ්නය මේ පුනරුච්චාරණය කරන නැත්නම් වෙන විදිහට කියනවා. තමන්ට සක්මනේදී මම දැන් ඉඳගෙන නෙවෙයි. මම දැන් හිටගෙන නෙවෙයි. මම දැන් නිදාගෙන නෙවෙයි කියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මොන අත්දැකීමෙන්ද මොන මතකෙයින්ද මොන දැනීමෙන්ද කියලා කියන්න පුළුවන්. එහෙම සම්මත. ඒ ඒ දැනෙන්නේ මම ඇවිදිනකොට මගේ ආයත දැන තද ගැතිය ඒ වගේම යම් සිලයක් බලකෝරේ නම් රිදෙන ගැතිය ඒ වගේ වේදනාවක් දැනෙනවා ඒ වගේම මගේ ධනිස්සල්ට දැනෙන වේදනාව ඒ ගැතිය දැනෙනවා මේ දැනීම් ටික මේ අත්දැකීම් ටික මේ විදීම් ටිකේ විදීම් ටිකට සාදර බවක් සහ ඒකත් එක්ක ගත කරන වෙලාව වැඩි වීමක්ද තියෙන්නේ නැත්නම් මේ ටිකට සාදර නැති නැත්නම් මේකට අනදර කරන එනට මේකේ හිත අල්ලා හිටින් නැති මානසිකත්වයක් තියෙනවා. ඒක සිත අල්ලා නැති. ඒන කාරණාව තියෙනවා ඒකට හිත බැඳින්න නැතිකම. ඒ හිත බැඳීම සඳහා මේකමයි සක්මන කියන්නේ යට මොකක්වත් නැහැ. කියලා හිත බැඳීම සඳහා මට වෙන්නේ සද්ධා විතරයි අවශ්‍ය කරන්නේ. මොකද ඔළුවේ තියෙන එකක් මේ සද්ධා සක්මනේ මෙතනදී මොකද්ද ලොකු එකක් හම්බ වෙන්නේ. අන්නේ බොරු අදහස නිසා මේ ලැබෙන ඍජු අත්දැකීම මේ සක්මණේ හම්බෙන මේ ප්‍රධාන දෙයට හිත නිග්‍රහ කරනවා. අනදර කරනවා. නැතුව මේක නැතිකම නෙවෙයි. මේක තමයි යෝග ජීවිතය කියන්නේ. අපිට ලැබෙන දේ මදි. මේක තමයි කාම ජීවිතය කියන්නේ. තීචා කවදා හරි තමන්න පුළුවන් නම් මේ මෑතක ඉඳලා රිට්‍රීට් ගොඩාක් මට මේ කියන්න උනා මොකද මේ පුංචි කාරණා මොකදනේ පටලවා ගන්නවා මම හිතේ තුනක් කියන්න තියෙන මෙච්චරයි මේක පැටලෙන්නේ බෞද්ධයට විතරයි අබෞද්ධ කෙනෙකුට කිව්වත් මේ ඉඳගෙන ඉන්න එකයි සක්මන් අතර වෙනස දැනනවා ඕක තමයි සක්මන කියලා. එයා හොඳටම මේක පිළිගන්නවා ඕකෙන් තන්තෝලෙටපත් වෙනවා. අපේ ඔළුවට දාලා තියෙනවා මේ සක්මන් කරනකොට මෙන්න මේ මේ දේවල් වෙන්න ඕන කියලා. එතකොට මේ ලොකු දේවල් පිළිබඳ බලාපොරොත්තු නිසා මේ පොය පය පොළේ වටින ගතිය, තනි කරිතෙන ගතිය, ඉඳගෙන නෙවෙයි ඉන්නවා කියන ගතියට නැත්නම් ඒ අත්දැකීමට අපි අවතක්සේවක් කරනවා. ඒකට කියන්නේ අනදර කරනවා. ඒ අනදරේ නිසාම සක්මනේ අඹුල් රසට වැටෙනවා. තිත් රසට වැටෙනවා. අර ඒක තොරතුරු දෙපා වෙනවා. ඉන්න වෙලාව වැඩි වෙනවා. ඒ නිසා උපදේශයක් වශයෙන් කියන්න තියෙන්නේ සක්මනේ උපරිමය සිද්ධ වෙනකොට ලක්මන උපරිමය සිද්ධ වෙනකොට බොහෝම සාතරව තමයි අර ඉඳගෙන ඉන්න හිරියණ්ඩයි සමබර ව්‍යායාමයේ සඳහා දක්මන් කරනකොට අනායාසයෙන් සක්මන් වෙනවා නම් මේ විදිහට කෙනා දිගල ගෙඩිය පිටිම ධර්මණ යනවා තේරෙනවා. Taman එක දිහා දන්නවා දන්නවා නම් ඔබ තමයි සම්මන් බාරගන්න. නමුත් අර මහසිසාරෝ ස්වාමීන් වහන්සේ ක්‍රමයේ අනුගමනය කරමින් පන්තිසාසිලි පොතේ පරියන්ක පිළිබඳ හොඳ විස්තරයක් දීලා සක්මන පිළිබඳ කෙලින්ම මැදින් පටන් ගන්න තියෙනවා. ඔසවනකොට ඔසවන බව දානවා සහැල්ලු බව වැටේ. යනකොට යන බව දානවා තල්ලු කරලා දෙන බව වැටේනවා. තමනකොට තමන බව දානවා, තද ගතිය වැටෙනවා කියලා එසවීම යැවීම තැබීම කියන ඉතාම සවිස්තර සංකීර්ණ පටන් ගන්නවා. මේ නිසා ආධුනික යෝගාවචරය පවා මට එසවීම යැවීම තැබීම තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ධක්මනේ තියෙන ගැඹුරු සතිය නැහැ. සමාධිය නැහැ කියලා. ඉඳගෙන ඉන්නවට විරුද්ධ වෙනස්ව සක්මණේදී තියෙන අත්දැකීම පුංචිකල සලකන. මේ තව දන්නවනම් කියන අපිට තියෙන්නේ ආස්වාසිය ප්‍රස්වාසිය වෙනස් වෙනවා වගේ ඉඳගෙන ඉන්නකොට දැනෙන යම් දැනීමක් තියෙනවා. ඒකට සාපේක්ෂව දැන් මම ඉන්නේ සක්මන් කරන බව දන්නවනම් ඔච්චර දක්ම කියන්නේ. ඒක හරි අමාරු හේතු වලලා දෙන්න. මොකද සක්මන පිළිබඳ ලොකු තාක්ෂණික තොරතුරු ගයක් ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒ බලාපොරොත්තු ගොඩක් තියෙනවා ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි ඉෂ්ට වෙලා පිටොන් දෙ වෙලා ඇද හිල නැතිකම තියෙනවා. ඉතින් මේ ඇදේ ලාභ දවසට සෝවාන් කියලා කියනවා. මේකනේ අපිට ප්‍රශ්නේ අපිට දෙන සැකේ. තියෙන තැනම තියෙනවා. ඒ ඒක වැඩේට හොඳටම ඇති. මත අපිට මොකද්ද ඔළුවේ තියාගෙන මෙන්න මේ ටිකක් ඕනේ. ඉතින් ඒ සැකේ තියෙන තාකල් පුතගෙන භූමිට අපි අදලා. මේක පිට නොසලෙන සත්‍තාවක්. මේ පය පොළවේ වැදිනකොට දැනෙන දැනිල්ල මේ ප්‍රත්‍යක්ෂයමයි අස්පනා පිට වෙන එකක්මයි කාටවත් ඔප්පු කරන්න බෑ මේකට පරම සත්‍ය කියන්නේ මේක තමයි යථාභූත ඥානය කියලා අවබෝධය ඇවිල්ලා බැලුවොත් තේරුම් ගනි කවදා හරි මම ඉපදෙනකොට මම නිවන් දැකලා තිබිලා තියෙනවා. අන්ත අපි කතාකත් එක පිළිගන්න නැහැ. අර පොත්වල තියෙන සමීකරණයි ඔළුවේ දාගෙන තියෙන දේවලුයි ඒක ප්‍රධාන වශයෙන් වෙන්නේ සම්ප්‍රදාන කුල බෞද්ධයයි. නිසා පොඩි ළමයෙකුට කියලා දුන්නොත් ඊටම බහතෝන වයසේ බහතෝන වයසේ නෙවෙයි අපි කියමු පහේ පන්ති ළමයෙකුට කියලා. අර කිව්වොත් දැන් ඔයා පාටි වෙනවා. බලන්න මම හිතගෙන නෙවෙයි මම ඇවිදිමින් නෙවෙයි මම නිදාගෙන නෙවෙයි කොහොමද ගන්න කියලා. එන්න මේ කතන නොකොමන කියලා. මට තේරෙනවා මේ යටිපහටිය පොළවේ වදිනවා හෝ මම දන්නවා මගේ හිත අකීතනගතන කියලා මොනවා හරි කියනවා. ඒ ළමෙන් අහුවොත් දැන් ඉඳගෙන ඉඳලා හිටගෙන ගියාට පස්සේ මේ ඉඳගෙන ඉන්න එක හිටින් එක වෙනස කියලා අහුවොත් ඉතින් ළමයි කියන්නේ ඉඳගෙන ඉන්නකොට මට මේ මේ පැති වල වැටෙන්නේ. ඇවිදිනකොට මේ මේ පැති වල වැටෙන්නේ කියලා හරියටම සුද්ධට කියනවා. ඒ මොකද අර වැටෙන වෙනස පුංචි දෙයක්. ගරු කරනවා. නායකකට එකක් නෙවෙයි, ඉතලෝකුත් නෙවෙයි, පොතේ තිබුණේකුත් නෙවෙයි, අස්පන අපිට තියෙන එක අනෝතන මේ භාවනාවේ නැත්නම් විපස්සනාවේ එහෙම නැත්නම් මේ ඇති ඇති දැකීමේ එහෙම නැත්නම් මේ සරලකමේ නැත්නම් ඍජු භාවයේ තියෙනදී අර ලැබිච්ච දේ ගණන් ගන්න නැතුව ඒතකොට මහ විශාල මෙහිසගත දෙන්නක් කරනවා. ඒ ගණන් ගන්න නැති වෙච්ච ගමන් ඒක සම්පූර්ණ අවචාවට වැටෙනවා. අනුරසී බලාපන් කළ වැඩක් නැහැ කියලා හිතනවා. නමුත් විසිකල්ලා තියෙන්නේ තාමත් වටන ටික. ඒක කරන්න ධර්ම සාකච්ඡාවකින් යට වෙන මොනම පක්‍රමයක් අසන්නේ නැහැ. මේ ධර්ම සාකච්ඡා කරනකොට කියලා දෙනකොට හිතෙන්නේ මේ මට වයින්නවා. මේ මට ගහනවා කියලා තමයි හිතෙන්නේ. එහෙම හිතන්නේ. මේ අපි දන්න ටික හොඳටම ඇති නිවන් දකින්න. තව ටිකක් තිබුණොත් හොඳයි කියන එක තමයි තණ්හාව. අපිට ජීන වස්තු හොඳටම ඇති අපිට ප්‍රකාශ කරන අපි සක්විති කියලා. මත අපිට තුන නෑ නෑ ওই කාර්යකට වෙන කාර්යයක් තිබුණා නම් හොඳයි. නැත්තම් තව කාර්ය දෙකක් තිබුණා නම් හොඳයි. එයා කවදාකවත් ඉවර වෙන්නේ නැති ගතිය. කෘතඥයෙක්ගේ තියෙන මේ අසන්තුෂ්ටි කරගතිය, අතෘප්ති කරගතිය. ඒක උද්දේජනanse සඳහන් කරලා තියෙනවා. හැම කාමභෝගියාම මරණ වේලාවට අතිත්ෝ කාමදාසෝ. තෘප්තිමත් නෙවෙයි මැරෙන්නේ. කාමයට දායකම් කියලා නෙවෙයි නිසා අනිවාර්යයෙන්ම උපදිනවා. දැන් මෙච්චරයි බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා බුද්ධ සත්‍ය භාවය ලැබිලා තියෙනවා කියන සම්පත්තිය ලැබිලා තියෙනවා කල්යාණ මිත්‍රාශ ලැබිලා තියෙනවා ධර්මශ්‍රවණ ලැබිලා තියෙනවා ඕනම් පැවිද්ද තියෙනවා නැත්නම් පැවිද්දෙන් සලකන්න පුළුවන් ඉතින් හත් ඉලෙක්ට්‍රික් ඔක්කොම ලැබිලා තියෙනවා තවත් මොනවද ඉල්ලන්නේ කියලා අහුවොත් ඒ ටික දන්නවනම් මැරෙන්න ඉස්සෙල්ලා ඉතින් අපි කියන ආර්ය සංසාරයක් කියලා ඉතින් ඕන කෙනෙකුට ඕන වෙලාවක ආර්ය භාව ප්‍රකාශ කරන්න පුළුවන් යක් පිරිච්ච කතියට ආවා සන්තුෂ්ටි කර සම්පත්‍ති කර පිරිච්ච විවේක වෙච්ච උදිකලා වෙච්ච සාමත් සාමකාමී චිත්තක්ෂණ හැම එකක්ම නිවන් දකිනවා. අන්ත අපි ලියන්නෙම කතා කරන්නෙම ඒක නැති තැනකට. ඉතින් යමදාම අපි ඡන්දේ දාන්නෙම පුතජන භාවයට තමයි. අරග කියන දි වැඩ නැහැ නේද? ඉතින් ඒක නිකන් ගෙදර ගෑනිවා. ඒක තියෙනවා ඉතින් ඒක නෙමෙයි බලන්න. ඒකයි මම කියන්නේ මේ ඉතිරිපත් වෙච්ච එක හරි වටිනවා. මට මොකද යාට ගහනකොට තමයි නිකන් තේරෙන්නේ. ඒ ඉතිපත් ටිච් එක ගන්න මට ඕන කමක් නැහැ. හැම කෙනාටම තියෙන්නේ මේ ආනාපානෙ වැටෙනවා මදි. පිපි මැක්ලෙන වැටෙනවා මදි. මේ චතුරාර්ය සත්‍ය වැටෙනවා මදි. පරිසම්පාද වැටෙනවා මදි. සක්මන වැටෙනවා මදි කියලා බලනකොට අර වැටෙන ටික උඩ ඉඳගෙන ඒක උඩ läගගෙන ඒක උඩ කක්ක කරගෙන මතේ තියෙනවා බලන්න. තරහ වෙන්න එපා. මේ මගේ වචන වල ඇති. දැන් දැන් හිතනවාද මේකෙන් මේ අපි මේ ධර්ම සාකච්ඡා ප්‍රශ්නක් ඉදිරිපත් කිරීමේ ප්‍රෝජනක් උනායි කියලා. හරි කියු බාන්න වෙච්ච ප්‍රෝජනේ දැන් කාටද දැන්? මොකද්ද වටාගත්තේ? මේ මං කියන්නේ ලැබද සමහර අපි දෙන්නේ සම්පූර්ණ වෙන මොනකට වෙඩි කියවලා මොනවද අහලා තියෙන නිසා සම්මනේ සාමාන්‍ය සරලව ලැබෙන අත්දැකීම මම මගේ අරලා ඉතින් මවාගත්ත දෙයක් බලාපොරොත්තු වෙන නිසා අර ඒ එළින්ම එක්ස්පීරියන්ස් එක මම මගේ අරලා කියලා මට තුනේ අවතක්සේර වුණා අවතක්සේරෙච්ච මම වදිනවා කන හරහාදී ආයේ කතා දෙකක් නැහැ ඒ Tamanta ඒ ලැබෙන දේ අවතක්සේර කරපු ගමන් ඒකේ ශාපේ තමයි සංසාරේ අපි ඉන්න ඔක්කොම දීලා තියෙනවා ලැබිච්ච ගමන් කියනවා අර කැලලත් එක්කම වුණා හොඳයි කියලා කියන අර හම්බිච්ච සේරටම වසුරු හෙළුවා. ඒ Tamanට හම්බිච්ච ටිකට Tamanම වසුරු හෙළන. කාටවත් කරන්න බෑ. එන කාටවත් බෑ Taman කියන තව ඩිංගිටක් මේකට තව පොට්ටක් ලුණු වැටුණා නම් මේක උඹලකට කැලලක් දැම්මා නම් මේක ටෙම්පරාදු කරලා ගත්තා නම් ඌ ඇති. ඔය තමයි සංසාරේ. ලැබිච්ච දාහනේ කාබා. ඔබ්සර්වේෂන් සෙකන්ඩ් ඉයර් මේ ෂණිය මේ මොහොතේ ජීවත් වෙනවා කියන අපේක්ෂාවක් නැතුව එතනට විතරක් යනවා කියන එක නේද කියන්නේ. ඇත්තටම ඇවිල්ලා ඉන්නේ අපි එක්කෙනෙක්වත් පිටට. ඒක ආගේ කිරීමට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒක ආගේකට මම මේ සත්‍ය කියන්නේ සතිපට්ඨානය කියන්නේ සති සම්පජඤ්ඤය කියන්නේ කියලා අපි ඉන්න සති සම්පජඤ්ඤය කියලා වෙන මුරුක් වගේ જાතියක් ඇති. කඩෙන් දෙනවා. මේ අයිස්ක්‍රීම් වගේ જાතිය. ඒක ඇල්ල නැති එක අපිට හම්බෙලා තියෙන්නේ අර අර අර හම්බෙන්නකයි ඉන්නේ. ඒක ඇත්තටම ඒක මොකද්ද? ඒකට කියන්න නමක් නැහැ. ඒක සාපයක්ද, කැඹිරිල්ලක්ද, මෝඩකමද, තකතිරුකමද, තණ්හාවද, හේරගෙන ගොලියක් තියෙනවා. එක එකක් වෙනස් නැහැ. එකයක්වත් වෙනස් නැහැ. ඔක්කොටම තියෙන ඉල්ලපු සේරම හම්බෙලා තියෙනවා. මේ තව හිතන මේක තව අංග සම්පූර්ණ නම් මෙන්න මේ පොඩිත් හම්බුණා නැති කියලා. ඕකට තමයි සංකාරය කියන්නේ. කවදාරි අපිට කියන්න පුළුවන් නම් අඳගොළු පිළි වෙච්ච මිනිසුත් එක්ක බලනකොට බුදුන් තරණ දී නැති මිනිස්සු දිහා බලනකොට මිත්‍යා දෘෂ්ටිපත් එක බලනකොට අපි කොච්චර ගැඹුරකද ඉන්නේ කියලා තාලන්න. එනිසා මේක මේ කාරණා හම්බෙච්ච ගමන් වෙස්ටර්නස්ලා කියන්නේ අපි උපතින්ම නිවන් දැකලා තියෙනවා. දන්නේ නැතිකම විතරයි කියන්නේ. ඒකට ඔය ඒ කියන අවිජිනික පරියන්කයට ඉඳගෙන ඉන්න වෙනස් කියන එක කියන්නේ මොන දැනුමක්වත් ඕනේ නැහැ. ත්‍රිපිටක දැනුමක්වත් විනයවත් භාවනාවක් පොතේ දැනුමක් මේකයි කාරණාව කියන එක නම් දරගන්න. මේකයි කියන්න ඕනේ. නැතුවනේ. දැන් මම හිතනවා අම්බිච් ප්‍රතිකාරක මම තාම ස්තුතිවන්ත වෙනවා මම දීප ප්‍රතිකාරයෙන් මට ස්තුති කරන්න ගන්න මම බැන්නේ කියන්නේ. ඒකට කමන්නේ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආකාර දෙකකට එක් එක් පිටදී මට දැනී තිබේ. පළවෙනි එක ඇතැම් විටදී එක් එක් යටිපතුලේ පීඩනය සහ වේදනා වෙනස් වෙන ආකාරය හොඳින් පැහැදිලිව පෙනේ. දෙක ඇතැම් විටදී මුළු පතුලම සමස්තයක් වශයෙන් ඔසවන තබන බව තේරුම් යයි. හිත පිට යන්නේත් නැත. පතුල් වලටම යෙදී තිබේ. මෙයින් පළවන අවස්ථාව විපස්සනාවට බර විදිහටත් දෙවන අවස්ථාව සමතේට බර විදිහටත් සඳහන් කළොත් නිවැරදිද? මේ අවස්ථා දෙකේදීම භාවනා වැඩි දියුණු කරගන්නේ කෙසේද කියලා අනුකම්පාවකට කියා දෙන්න මෙන්න ඉල්ල. මේක ඇත්තටම ඉස්ලා ප්‍රශ්නේම ඉදිරියට යනවා. යම් වෙලාවක අපි අවිජින වෙලාවේදී අවිජින බව දන්නවා. අවිජින බව දන්නකොට අපි අත්දැකීම් ප්‍රකාශ කරහිදී ආකාර දෙකක් තියෙනවා. ආකාර කියන කතරදී සංධාන ආකාර කියලා දෙකක් තියෙනවා. සංධාන කියලා කියන්නේ සතහනකින් පෙන්වන්න පුළුවන්. මේ හැරමිටියක් මේ නෑනගෙන යනවා වගේ නැත්නම් සටහනක් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් එක හැරමිටි පාරකින් ඊගා හැරමිටි පාර වෙනස් වෙන ආකාරය පෙන්වන්න. සංධාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති කියලා මේක සඳහන් කරනවා. සංධාන පඤ්ඤාතිට උපහරණ දෙනකොට ඒ පඬිස්සංශ කියනවා. අපි මෙතන ඔක්කොම ඉන්නේ ෆොටෝ එකක් අරගෙන ඉවරලා ෆොටෝ එක පෙන්නොත් අපි කාමරේ වාඩිලා ඉන්නේ සටහන පේනවා. මේ මිනිහ ක්‍රමයේ මේ තැන්වල වාඩිලා. නමුත් වීඩියෝ කැමරා එකක් දැම්මොත් එක එක කන පොඩ පොඩ නලියේ නැහැදී වැඩ පිළිලි ඉවරලා අපි නැගිටලා නැහැටි ආකාර ඔක්කොම පේනවා. ඒ නිසා අපි යමක් තියා බලනකොට මිස්ලාම් පින්නේ సంతාන. මේ సంతාන අඛණ්ඩව දිගට බලාගෙන යනකොට විවිධ ආකාර පේනවා. ඉතින් මේ ආකාර තියෙන එකයි කියනවා නම් මම විදිහට මට වැටෙන එක ආකාරය කියනවා. එයා තත්ත බල නිත්‍ය සංඥාවක ඉන්න කෙනෙක්. එයා අනික් කිසිම ආකාරයක් පිළිගන්න කැමති නැහැ. මම දැක්කයි කියන්නේ. මම දන්නවයි කියන ආකාරයේ විතරමයි ඒකම නැවත නැවත ඔප්පු කරන්න ගිහලා ඊට වෙහෙතරපත් වෙනවා. දැන් මේ ආකාර දෙකක් දැකලා තියෙනවා. ආකාර අනන්තයි. එනේන හැම ආකාරයක්ම වළංගුයි. විවෘත මනස කියලා කියන්නේ මේ සතහන මේ තිබිච්ච සතහන විවිධ ආකාරවලටපත් වීම තමයි විපරිණාමය කියන්නේ. අනිත්‍යතාවය නෝක සමත විපස්සනා බෙදන්න දෙයක් නැහැ. ඒ නිසා යන්තම් මම සතහනක් විතරක් නෙවෙයි ආකාර දෙකක් දැක්කා. ඒක තුනකට හතරකට පහකට හයකට හතකට කැඩෙන්න කැඩෙන්න කැඩෙන්න මේ නිත්‍ය සංඥාව ඉඳලා අපි අනිත්‍ය සංඥාට හුරු වෙලා ඉක්මනට අපිට භාවනාදී තේරෙනවා එක පියවරක් කවදාකවත් දෙවෙනි පියවරට සමාන නැහැ. මේක මීට වැඩිය විස්තර කරනකොට සර්වඥන්සේ සඳහන් කරනවා අපි පියවරක් කියලා පටන් ගන්න එක ඒ විදිහට විවර වෙන්න ඉගෙනනකොට වෙන එකක් බාටපත් වෙලා ඉවරයි. ආය වෙන පියවරකට යන්න ඕනේ නැහැ. පටන් ගත්ත දෙයක් ඒ ආකාරයෙන් ඉවර වෙන්නේ නැහැ. ඒ අතරමැද වෙනස් වෙනවා. අපේ ඉතේ තියෙන නිත්‍ය සංඥාදී අපි ඒක පේන්නේ වැරදිලා. සතිය කැඩිලා. සමාධිය කැඩිලා. මේක එක විදියටම තියෙන කියලා අපේ තියෙන අර නිත්‍ය සංඥාව නිසා. ඒ නිසා කරලා කරලා කරලා මේ විදිහට ප්‍රශ්න අහලා අහලා අහලා කමඨාන් සුද්ධ වෙලා සුද්ධ වෙලා මේ සක්මන් කරනකොට පේන්න පුළුවන් සටහන් සංඛාන පඤ්ඤාති කියලා කියන්නේ ලක්ෂ කෝටියක් තියෙනවා. සමහරව කියනවා මේක බයිසිකල් පැඩලයක් පදිනවා. සමහර කෙනෙක් කියන කොකෙක් කැවිදිනවා වගේ. සමහර කෙනෙක් කියනවා ධනක් උඩ වතුර තියෙද්දි ධනක් පමණ වතුර තියෙද්දි වතුර ඇතුලේ ඇවිදිනවා වගේ කියන. විවිධාකාර විදිහට කියනවා. එකනටම පුළුවන් මේ වගේ ගොඩාක් පැති දක්වන්න. ඊට පස්සේ ආකාර විවිධාකාරයි මේ. ඒ ඔක්කොම ආකාර ගන්නකොට සර්වඥයි. බුදුහාමුදුරගේ ਸਰවඥතා ඥානය කියන්නේ සියලුම ආකාර ගන්නවා. නමුත් අපි සමහර ආකාර විතරක් කරු කරනවා. සමහර ආකාර කරු කරන්නේ. ඉතින් ඒ නිසා අපේ දැනුම එන්නේ පටු. නිසා පූර්ණ මනසක් තියාගන්න මේක සමථට විපස්සනාට හරි වැරදි හොඳ නරක යුක්ති අයුක්ති බෙදන්න යන්න එපා කියන පෘථග්ජනක. පෘථග්ජන කියන පෘථක් පෘථක්. කඩ කඩ බලන්න. කඩන්න දෙයක් නෑ මේක හැම වෙලාවෙම වෙනස් වෙවි. අයිසිකල පැඩල් එකක් පදිනකොට ඔක්කොම එක විදිහට වරනවා. වතුර ඇතුළේ ඇවිදිනකොට කකුලේ හැම අංගපසංග හැම වෙලාවෙම වැඩ කරනවා. අනිතින් යනකොට අපි සම්පූර්ණ අවදි මනසකින් පිරිච්ච සතියකින් සමාධිය කියන එක ෆුල් බැටරි charge වෙලා තියෙන. පුදුමාකාර වේගයකින් වෙනස් වෙන බව තේරුම් අර ගන්නවා. තේරුම් ගන්න බැරි අපි අර මේ මාත්‍ර එළියට යන මම අර කියලා දුන්නා වගේ අර පේන දේවල් ඒ පේන දේවල් කුච්චකල සල්කන. නිත්‍ය සංඥා විස්තර කරන එක නම් මම දැක්කේ මෙන්න මේකයි කියලා. ඇත්තටම මම දැක්කයි කියලා හිතපු එක විතරයි. දැක්කලා කියන්න තරම්වත් එක විදියක් මේක නෑ. ඒ තරම් ශීක්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒක මේ සර කිය වෙලාවට ඒ පන්සාංශ මතක් කරලා කියනවා. ඒ වගේ දෙයක් ඊතර ඉක්මනට සටහන් වෙනස් වීමක් ඊතරම් ඉක්මනට ආකාර වෙනස් වෙච්ච මේක දිහා බලපන් කියන එක ආධුනිකයෙකුට තර වැඩි. ආධුනිකයෙක් කදාකත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් කියනවා බැරි බව හොඳටම දන්නවා. ගුරුවරයා දන්න හොඳට බැහැ නම් වෙන ක්‍රමයක් නැහැ මෙයා උනන්දු කරන්නේ. නිසා පුළුවන් එක ආකාරයක් දරවන්න. එක සටහනක් දරවන්න. ඒක කියලා තිබා ඒක උඩ කියනවා. ඒ යෝගට සාපේක්ෂව මේකත් කියලා අර පොඩ්ඩක් තව පාතෝරනවා. දීර්ඝ අන්තිර පුරුදු කරන්න ඕනේ. මේක දෙන්න කියලා ආකාරයක් දෙන්න කියලා සටහනක් නැහැ. මොකද ඒකේ නම කියන්නේ ඉතල ඒක වෙනස් දෙයක්. ඒ තරම් ශීක්‍රෙන් යන උදාහරණයක් කියනවා නම් ඔය ත්‍ස්තවාදී කලබල හොඳටම තියෙන වෙලාවේදී පාර්ලිමේන්තුවේදී ඕනේ වුණා මේ මික් ප්‍රකාරක යාන ගෙන්න ගන්න පාර්ලිමේන්තු අනුමැතිය ගන්නද අධිශය අධිශය අවසන්ීති යටතේ ඉතින් රජයේ කිව්වා මෙච්චර අපිට මික් ප්‍රකාරක යාන මෙච්චර ඕනයි කියලා විරුද්ධ පක්ෂ කෙනෙක් කිව්වා අපේ ලංකාව කොච්චර පුංචිද කියනවනම් මික් ප්‍රහාරක යානාව හදපුණගේ නම කියන්නේ ඉස්සලා ලංකාවට යන්න බලන කෝ යන්නට මොකට කියන්නේ කියලා ලංකාව ගැන කර වැඩක් නැහැ හදපු එකගේ නම කියන නම කියන්නේ ඉස්සර වෙලා ලංකාව උඩින් යන්න බලන කෝ ඒක ඒ තරම් අපි අපි යමක් නම් කරන්න හටමනකොට ඒක වෙනස්ලා ඉවරයි. නමුත් අපි මේ කතා කරන භාෂාව කොච්චර ඔලොමොට්ටලද කියලා හිතන්න. ඒක අපි ස්ථාවර කරගත්ත සංකේත ටිකක් අල්ලගෙන ඒවත් නිත්‍ය මේ ඉංග්‍රීසි භාෂාව මේ සිංහල භාෂාව මේ ව්‍යාකරණ භාෂාව මේ අන්නම් මනම් කියලා දැම්මට ජීවිතේ සඳහන් කරනවා පාප් දකින්නක ප්‍රකාශ කරන්න හදනකොට අත්දකින්නේ වෙනස් දෙයක් වඩපත්තල ඉදරයි. ඉතින් ඒ නිසා ඒ වෙන දෙයක් අපිට යෝගාචරයෙන් ආධුනිකින් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ටික ටික පුරුදු කරනවා විවිධ සටහන් විවිධ ආකාර පේන එක ඒ තාලෙටම ඒක වෙන දෙයක් පාටපත් වෙලා නම් මනක් අරගෙන ඇඳලා රංගපානවට වැඩිය ඒ තාලෙටම දකින්න එක රාතන් වංශේ නමකට විතරයි කරන්නේ. ඒ වගේ මේ දකින්න එක හෙලිකරන්න ඒ තියෙන ඥානයේ සංවිධාන විදන ඥානය ගත්තොත් එයා සම්පූර්ණ අනාත්මීය පුද්ගලෙක් වෙන්න ඕනේ ආත්ම සංඥාවෙන් නිත්‍ය සංඥාවක් හදාගත්ත කොට කියන්නේ. ඒ නිසා පතර තියෙන 100ක් වගේ. ප්‍රෝටියල් තියෙන 100ක් වගේ. මොකක්වත් නොයි කියන තැන් වල වෙලක් නැහැ. උඹ කියන්න ඕනේ උන් කියන. මොකද ඒ තරම් අපි භාෂාවට ගැටි වෙලා. ඒ වගේම සංඥාවට ගැටි වෙලා ගත කරන ජීවිතේ. අපි ඒකෙන්ම අපිට කොට එන්න. ඒ නිසා මෙතන මේ ආකාර දෙකක් ගැන කතා කරනවා. ඒක ලෙහෙ දෙකක් මේ පන්ති දෙක කර දා ගන්න හදනවා. දෙකක් ගැන අසා කරපෙන්න මම ස්තුතිවන්ත වෙනවා. කර්මාකල බලන්න සටහන් ලක්ෂ කෝටියක් තියෙන කියලා හිතා ගන්න. ආකාර ලක්ෂ කෝටියක් තියෙන කියලා හිතා ගන්න. ඒව වාර්තා කරනකොටම ඒකේ தත්ත්ව වෙන දෙයක් වටපත් වෙනවා. ඒ නිසා අපි වාර්තා කරන්නේ වඩාම ප්‍රකට, වඩාත්ම අපි කික් ගන්නාසුළු ප්‍රසිද්ධ දේවල් අපි වාර්තා කරනවා. නමුත් ඒ වෙනකොට යතේ යටින් විශාල කොටසක් විනාශයක් වටපත් වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම දකින්නේ අපි කෙනෙක් දිහා බලනකොට බලන්නේ අපි ආකන තේරෙන පරණ ආකල්පෙන් විතරයි. ඒ මනුස්සයා ඒ මනුස්සයාමයි කියලා නේ බලන්නේ. කවදාකවත් එයා වෙනස් වෙන්නයි නෑ වෙනස් වෙන්න දෙන්නේ නැහැ අපි. හොඳ වුණොත් එයා නරක වැඩක් කරන අපිට කැමති නෑ. එයා නරක මනුස්සයෙක් හොඳ වැඩ කෙරුවට අපි ගණන් ගන්නෙත් නෑ දකින්නෙත් නෑ. අනිවාර්යයෙන් මේ බැඳගත්ත යකෙක් අල්ලගෙන මේ කතා කරන මිසක් ඇතිදී දකින්නේ ඒක මම නැවතත් කියන එක මට උත්තර තේරෙනවා ඒ ස්වාමීන් වහන්සේ පඬිස්සාංශ කියපේක. යෝගාචරකේ බලාපොරොත්තු වෙරි තරම් බරපතල අභ්‍යාසයක් මෙතන තියෙනවා. ආශ්වාසයක් වල ආශ්වාසය විස්තර කරන්න. වම කිනුට වම දකින්නට ඒක විස්තර කරන්න කිව්වොත් ඒකෙම කියන්න පුළුවන් යන්නේ කෙල් ගන්නත් පොල් ගන්නත් කියලා. මොන තරම් නිත්‍ය සංඥාවෙන්ද යන්නේ කියන එක තේරෙනවා. හැබැයි එහෙම ඒ අනුපාඩු පෙන්නලා දෙන්නේ මේ වැරද්දක් දකින්න සූරපිදුම් නෙවෙයි වෙන කරන්න දෙයක්වත් නැහැ. ඔය ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතෙක් විතරමයි තියෙන්නේ. මම කරගෙන කරගෙන යනකොට තමයි කමඨාන සුද්ධ වෙනවා නම් අනිත් දවසේ පරිත්තුම් සක්මන්ට ගිහිල්ලා අඩිය තියන්න ආසාවෙන් ඉන්නේ. බලන්න මේක මොකද වෙන්නේ කියලා. ඒ තරම් මේකේ ධෛර්යයක් ඇති කරගන්න. අන්දස්කල පරියක් කියන්නේ හුස්මක් අරගෙන බලන්න ආසාවක් එනවා. මේ කියන දැනුමෙන් බැලුවොත් ඔය හුස්මේ සටහන් ආකාර උච්චිකමට වෙනස් නැද්ද කියලා මට තව එකක් සහිතව බලන්න කියලා ඒකට අපි කුසල් ඡන්දේ කියනවා. ඒක කමඨාන සුද්ධ කිරීම හම්බෙන සුද්ධ අතවාසියක්. ඉතින් ඒකෙදී ප්‍රශ්නානේ කනාගේ තොක්කක් එනවා වගේ ආත්ම නිෂේධනයක් වෙන එක කිසිම අධ්‍ය කුසල තමා වෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ ඉස්සරහට ඔබට දෙයක් අයින් එක තමයි කරන්නේ. සත්‍යඥානසෙන් මේ කියේකට ලංකාවේ මොකෝගේ රිට්‍රීට් ගියාම මේ අවස්ථාවේදී මට පැහැදිලි තේරුණේ තමයි භාවනා කරන එක වෙලාවක සම්මාසේ සිදුවෙන දේවල් වල වේගය කොච්චරද කියනවනම් මේක අල්ලන්න බැරි බව මට පැහැදිලි වෙනවා. ඉදිරියට වඩා වේගෙන් සිතිවිලි හෝ දැනෙන දේවල් හෝ එනවා එනවා එනවා එනවා ඒක අල්ලන්න බැහැ නිසා. ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා. දැන් හදලා තියෙනවා මේ විශාල යන්ත්‍රයේ ඉලෙක්ට්‍රෝනයක් කොටු කරලා ප්‍රෝටෝනයක් කොටු කරලා පොසිට්‍රෝනයක් කොටු කරලා ඒකේ ක්‍රියාකාරකම් බලන්න. යන්ත්‍ර කොච්චර සියුම්ද කියනවා නම් ඒ හැම අංශුකටම ගති ලක්ෂණ දෙකයි තියෙන්නේ වේගය සහ බර. ඒ දෙක විතරයි වෙනස් වෙන්නේ ඔක්කොම ශක්තිය එකයි. ඉතින් මේ විතර ලියලා ලියලා ඒගොල්ලෝ පරිශන කරලා කියනවා යන්ත්‍රයේ හයි කෙරුවොත් අපි වස්තුවේ වේගය බලන්න ඒ වෙලාවේ කවදාකවත් ඒකේ බර බලන්න බෑ. යන්ත්‍රයේ ෆික්ස් කරුවොත් බර බලන්න ඒක වේගය බලන්න බෑ. සමීකර තියෙන ಗುಣ දෙක නම් ඒ ಗುಣ දෙකවත් එකපාර බලන්න බෑ. ඒ තරම්ම මේක වේගෙන් වෙනස් වෙනවා. ඒ අංශුව තුන් හතර පොලක තියෙනවා වගේ පේනවා. බලාකුලක් වගේ පේනවා. ඒ තරම් වේගෙන් හිටියේ තමයි මුළු ලෝකෙම ඇති වෙච්චා. පුරුතමත්‍රයන් මේක ශූන්‍යයි. මේක අනිත්‍යයි. ඒක බලාගෙන ඉන්න බැරි තරම් ඉසුගලන්ට මොහොතක්වත් දොරේ තරම් දුකයි. අපි මේක තුල නෙමේ ලෝකයක් හදාන රාජාදානය හදාන රජවරු වැඩිලා රජිනවරු වැඩිලා මේ කතන්දර ගොතන්නේ. අර තරම් වේගෙන් යන එක. ඒ නිසා අපේ හිත ඒ තරම්ම අලුත් වෙන්න කැමති නම් අපි කරන අලුත් විවෘත නම් අපේ හිත පිළිගන්න කැමති නම් ඒ හිතට විතරක් පේනවා එමත් ගැන කතා කරන්න පටන් ගන්නකොට ඒ දේ ගිහිල්ලා ඒ ගැන විතර කරන්න පටන් ගන්නකොට යේන යේනේ මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා යමක් යමක් ගැන මඤ්ඤණා කරනකොට ඒ වෙනකොටත් ඒක අනිත්‍ය බවට පත් වෙනවා අපි මඤ්ඤණා කරපු එක විතර කරලා බලනකොට කියා ගන්න බෑ ඒක නිසා මේ විශ්ව ප්‍රපතන භාවනා කියන්නේ ආදායව වල්පත ගත්තාදී අල්ලන්න හදනවා අල්ලන්න ගිහිනවා. ඉතින් එතෙන්ට යන්න ආධුනිකයට බෑ මොකද හේතුව ශ්‍රද්ධාව, වීර්ය, සති සමාධි ප්‍රඥා හරියටම ලයින් වෙන්න ඕනේ. ලයින් වෙච්ච ගමන් ඒකට පටන් ගන්නවා මේ බලන සංසිද්ධිය කොච්චරම කොච්චර ඉක්මනට සිද්ධ වෙනවද කියලා. ඒකට අනිත්‍යතාව, උත්වා අභාවතා, විපරිණාමතා ලස්සන වචන සෙට් අදීලා තියෙනවා. ඒක මේ අහවල් එකේ කියලා නෑ. හැම දෙයකම අදාළ ලකුණු. යෝගාචරණයක දකින්න බෑ. මොකද එච්චර මේ මේක ටියුන් වෙලා නෑ. එකම ලයින් වෙලා නෑ. ටික ටික ටික ටික ලයින් වෙනකොට ගිඩිනසයක් එන පටන් ගන්නවා. උලෝ කරකවගෙන යන්න පටන් අර ගන්නවා. සහලවනවා. දරා ගන්න බෑ. වමනියන්න වගේ එනවා. මේ මොකද වෙලා තියෙන්නේ කියලා අනුබන සක්මණේ පැද්දෙන්න ගන්නවා. සක්මණ හරියට වෙනකොට එක්ක නිදිමත වෙනවා. එක්ක පැද්දෙන්න ගන්නවා. ඒ තරම් අපිට ඒක බලන්න බැලීම පවා පුදුමාකාර අභියෝග. අපේ හිතේ තරම්ම ගොළු බෙලි ගමනට යනවා. අපේ හිතේ හිතේ තරම් අපි අල්ලගත් අගෙන් ආඩම්බරයෙන් උන අපේ පෞරුෂත්ව ලක්ෂණ වල අපේ සංඛාර ගති වල අපි ඇබ්බැහි වල ඇතුම් බහලා තියෙන්නේ. ඒ පවුරු ගලවන්න බෑ. ඉතින් අපිට කැමති දේ බලලා මං අහවල් දෙයක් දැක්කයි කියලා වාර්තා කරලා තියෙනවා. ඒ නිසා කියනවා අද අපි කියවන ඉතිහාසයේ තන්නිකර දීපේ කාගේ වාසිබස්තිකක් විතරයි. එකම ඉතිහාසයක් අසත්‍ය නෑ. හැමදාම රණ්ඩු තිබිලා තියෙන්නේ. දීපේ කාගේ යොපත ටික විතරක් තියෙනවා පොතේ. අර දිච්ච ගහර මොකද උනේ කියලා වංකයි. ඒ වගේ සටන් ඒ වෙලාවේ තව කොච්චර ලෝකෙ තිබුණාද කියලා මොකක්වත් නැහැ. නිසා ඉතිහාසය කියලා කියන්නේ දීපේ කාගේ යොපත ටික විතරයි. ඉතින් අපි ඉතිහාසයේ පාඩමක් ඉගෙන ගන්න කොල්ලා අවුරුදු ඉස්කෝලේ ගිහිල්ලා ලකුණු 80ක් ගත්තයි කියන්නේ මොනතරම් පචකෝදයක් ඉගෙනගෙන තියෙන මොනතරම් පචතුගයක්ද ප්‍රශ්න පත්‍රයේ ලීලේ තියෙන කියලා බලන්න. හැබැයි ඌ පාස්. ඌට ලකුණුත් හම්බ වෙනවා. විශිෂ්ට ධර්මයක් හම්බ වෙනවා. සම්පූර්ණ සැලසෙකක් නැහැ. ඒක නෑ මේ කකුල දිනකොට ඒ කතාව නෑ. අස්පනාවිට තියෙන්නේ තමන්ට දැක් ගන්න පුළුවන්. හුස්ම ගන්නකොට අස්පනාවිට වෙනදී තමන්ට එවන් දැකලා ආසාවක් ඇති වෙන අස්පනාවිට වෙනදී ඒ නිසා බුදුජානනාථ ඉතිහාසයට යන්න දෙන්නේ නෑ. පේන දේ. නමුත් ඒකට උනත් දෙයක් දිහා පූර්ණික මොනිටරව බලන්න හෝ බලපු දේ පූර්ණික මොනිටරව වාර්තා කරනවා කියන එක අපිට අයිති විශයක් නෙවෙයි. ඒ සර්වඥාන්සිට විතරයි කරන්න පුළුවන්. අනික කරන අපි හැම එකක්ම සම්පූර්ණ බයස් සම්පූර්ණ පූර්ණිකම නැතුව කරන්නේ. භාවනාදී අපි බලමු. පුළුවන් තරම් ඒක අයින් කරලා ඉස්ලාම ඇද්ද කර පොස්පෙටිය ලෝකෙදී ආ බැලුවගේ බලන්න. ඉස්සලා ඉපදිච්ච බබෙක් හුස්ම ගන්නකොට බලනවා වගේ හුස්ම ගන්න. අරක ලැබේවා මේක ලැබේවා එපා. හතයි හතයි කියලා ඉගෙන ගන්න හතර දරුවෙක්. පළවෙනි අඩිය කියලා තව වෙන දුව ගන්නකොට අඩිය ගන්නකොට ඒ ළමගේ චර අර නැවුම් ගතිය තියෙන්නේ. ඉස්ලාම හතයි හතයි කියනකොට අනේ ඒ විදිහට සක්මන් කරන්න බෑනේ. ඒකට අපි කියනවා බිග්ිනර්ස් මයින්ඩ් නැත්නම් ආධුනික මනස. ඉතින් ලැබෙන ඔක්කොම ඇත්තයි ඒක. ලැබෙන ඔක්කොම ජයග්‍රහණ. ලැබෙන ඔක්කොම පිරිචිගතියක් තියෙනවා. ඒ නිසා භාවනා කරන කරන යනකොට අපි එන්නේ එන්නේ එන්නේ මේ දැන් ඉපදිච්ච බබෙක් වගේ පරණ ගුරු කන්දලේ තියෙනවා. අපි ධර්මයේ නාමයෙන් ඉඳ පැත්තක තියලා ඉදිරියට නැටි කියන්න පටන් ගන්නවා. ඒ නිසා හැම කෙනෙක්ම දුහාම්දුර ඉදිරියට ලදරුවෙක් වෙනවා. අපි කියන බුද්ධ ගෞරවයේ සත්‍යාව. ධර්මයේ ඉදිරියට ලදරුවෙක් වෙනවා. අපි කියන ධර්ම ගෞරවයේ සත්‍යාව. සංඥා ඉදිරියට ලදරුවෙක් වෙනවා. මොකද ඒ කරපු කට්ටියත් එක බලනවා අපි කොහෙද ඉන්නේ කියලා හිතනවා. ඒ බවම ඇති කියනවා මම කියනවා. ඒ බුදුආමරයට අපි ආධුනිකෙක් වෙන එක ධර්මයේට ආධුනිකෙක් වෙන එක සංඝයායට ආධුනික වෙන එකම ඇති ඔය සියලු මානසික ආතති නැති කරන්නේ. ඔය සියලු අසහනය නැති කරන්නේ ඒක අපිට ඒක බැරි මොකද? ඊට වැඩිය අපිට ඕනේ අපේ අර මතිමත අතර ටික බැඳගෙන ආතතිගත වෙන්න එහෙම නැත්නම් අසහනශීලී වෙන්න අපි ඇත්තටම මානවයික වාස්කම කියලා ඉල්ලන්නේ මට මගේ මානසික අසහනතිය විඳ ගන්න දෙන්න මට මගේ අසහනය දෙන්න ඉතින් අන්දමන්ටි කියනවා ඊට අරින්න මට අදකින්න මගේ හිනේ ඊට අපේ ජොයි දැන් අපිට ප්‍රශ්න නැහැ ඕනේ නේද දැකණිය ප්‍රශ්න නැහැ ඔය දන්නවා භාෂයි සත්‍ය දකින්න වැඩිය ඒ ඊටේ ධ්‍යාන ඊනි විකාර ටික වමාරවමාර කණ්ඩ ඉතින් ඒක තමයි ඒ නිසා සාහිත්‍ය ලෝකෙදි මේක අල්ලලා දෙන්න ලේසි භාෂාවකම අල්ලලා දෙන්නේ දේශී. නම් බුදුජානනාංශකේ ත්‍රිපිටකයේ සාහිත්‍ය පිට නැහැ. පොල්ලක හොය කෙලිම තියෙන නම් එච්චර වටින සාහිත්‍යයක් මුළු ලෝකෙම නැහැ. ජනසාසයට ඒ කියන්නේ විදියට කරන්නේ සම්පූර්ණ අපි පුරුදු නිවැරදිව ඉතින් ආස්වාසිය මේකයි ආස්වාසිය කියලා පුරුදු නිවැරදිව ආස්වාසිය බලන්න බැහැ. බලුවා නම් ඉතින් ගෙදර යන්නේ තිරු මොඩ කමෙන්න තමයි. පුළුවන් බලන්න පුළුවන් කරන්නේ ඒක නේද? ඒක නේද? රිට්‍රීට් 60ක් කරන්නකෝ සිඩ්නි වල. 60ක් ඒවත් ආපු මොඩියෝ ටිකමයි ඔඩියෝ ටිකමයි ගෙදර. ස්වාමීන් වහන්සේලා කියන්නේ බලාගෙන යනකොට යනකොට පේන්නේ බලන එකක් නෑ. බලන එකට ඔය කියන්න කිව්වොත් නෑ. ඉතින් ඉතින් ගියාට පස්සේ අපිට තේරෙනවා අපි මෙතෙක් කල් කාගේද කුණු කන්දල කොළුවේ දාගන්න මේ ෆ්‍රස්ට්‍රේෂන් කියන එක තියාගෙන ඉඳලා තියෙන්නේ. අපි කාගෙද එකක් අරගෙන මේ ආතතිය දාන්නේ මං කියන පළවෙනි උත්තරය වල. අපි ශිෂ්ට වෙච්ච එකට වෙච්ච සාපේ. It's an ambiguity of civilization. අපි ගෙදෙත් කැලේ හිටියනම් කොහරි මේක මේ අද අපි විඳින ඔය ආදායම් බදු ප්‍රශ්න හෝ ඉන්ෆ්ලේෂන් හෝ ඔය මැනර්ස් හෝ එටිකට්ස් මොන මගුලක් නැහැ. ඉතින් අන්තිමේනකොට දෙකම තෝ කිව්වා මේ අපි සිෂ්ට වෙන්න ගිය ගමනේදී අපිට හම්බෙච්ච කෑම කාලා තියෙන පරිප්පුව කාලා තියෙන ඩොංගාන කියලා නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ සිෂ්ට වෙන්න මේක තේරුම් ගන්න පුළුවන්. එනසේ ශිෂ්ටාචාරය ඉරණම ගිහිලා අනසර කියලා දුන කල්චර් එක. මේක තේරුම් ගනි තේරුම් ගත්තට පස්සේ ඔබට තේරෙනවා මේක බලන හැටි විනිවිද බලන හැටි. විනිවිද බලනකොට ආයේ කවදා ටෙන්ෂන් එකක් ගන්න. ඒක උඩ තියෙන කොච්චර පොඩුවේ පච්චපතාන්තර තියෙනොත් ටෙන්ෂන් එකක් එන්නේ. එහෙම නැත්නම් ෆ්‍රස්ට්‍රේෂන් එකක් එන්නේ. එහෙම නැත්නම් මේ අසහනයක් එන්නේ. ඒකට ඇත්තටම තෑගි දෙන්න වටිනවා. ඒ මොන මොන තරම් රාමගත වෙන්න ඕනද කියන එක අසහනයටපත් වෙන්නේ. මොකද පොඩි එකා දිහා බලන්න. ඌ අම්මා කිරි දෙනකොට කිරි වමනේ කරනවා. ඒ අම්මගේ ඇඟේ වමනේ කෙරුවත් ඇඟේ වමනේ කෙරුවත් උට ගානක් නැහැ. උචු කරනවා. කුහි චු කරා යනවා. මම පුංචි කාලේ මම අහලා තියෙනවා. මම මේ උඩ තියලා හොල්ලනකොට නලවන මාමගේ මොකක්ද චුකරන්නේ. ඊ උරතලක දැන් දැන් මෙහෙම ඉඳි චුකේ මොකද? කිරිමෙල් නඩුවන්නේ. දැන් මේ හදාගෙන තියෙන රාමුව ඒක රැකගන්න අපි විඳින විඳවිල්ල, ගෙවන ගෙවිල්ල දවසේ කොච්චරද මේ රංගපානවද කියලා බැලුවොත් දැන් හුදකලාව කියන වචනේ තුල මේ සේරම ගැප් කරලා තියෙනවා. ඔබ හුදකලාව. විවිධ වේයන්. එතන පිළිචිගතිය තියෙනවා. ඔබ කාටවත් රඟපාන්න යන්න එපා. කාට කවුරු සන්තෝෂ මොකාවේ බලන්නේ කුත් පිස්සු. පිළිචිකාරෙත් පිස්සු. ඉතින් උන්ට මොනවා වෙන්නන්නේ? ඉරිමිට වැඩි හොඳ අනඤ්‍යගතව, රොක්කමලගතව, ශුන්‍යාගාරගතව, නිශීදදී පල්ලංකම් වාඩිලා මම වාඩිලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ හරි උච්චයි. වෙන මොකක්වත් නැහැ. ඉතින් අපි කිව්වොත් මේ කොහොමද උදේ අපි ඥානෙ බලන්නේ නැහැ. කොහොමද මේ ලංකා රූපේ කන්නේ? කොහොමද පරිවිණ ධ්‍යානෙ නැහැ. ඉතින් වන්න. මේ ලැබී ඉඳගෙන ඉන්න බව හොඳම දන්නවා. ඒක බෑ. අපිට ඕන කරලා තියෙන්නේ අනික් අයට කියලා දෙන්න. ස්වාමීන් වහන්සේ දෙන්නේ ආනාපානසතිය අපි දෙතන මුස්මේනවා මේ අනුකම්පන එතකොට දැන් වෙන ස්වාමීන් වහන්සේගේ කීපෙට පස්සේ දැන් ඇත්තටම අපි මොකද කරන්න ඕනේ? දැන් මම මගේ මුලික කියලා ගන්න පුළුවන්. දැන් ආනාපාන සතිය කරනකොට හුස්මේ නවත්තන හුස්මේ යනවා. ඒව එහෙම තමයි කරන්නේ. ඉතින් ඒක ඒක ඒකේ දෝෂයක් නෑ අපිට පුළුවන් නම් ආශාස ආශාසයෙන්කොට මෙහිතලියක් නෙවෙයි භූතම් භූතතෝ පස්සති හේතු ප්‍රති මතුවෙන දේ හේතුපත්‍ය මතුවෙන විදිහට බලන්න පුළුවන් නම් ඒ හිතේ කෙලස් නැහැ. ඒ චිත්තක්ෂණේ කොහොමද කෙලස් නැහැ. කොහොමද තාරේ සත්‍ය ඉන්නේ. කරන්න දෙයක් නැහැ ඒක. කරලා තියෙන කරන්න ඕනේ. මම මේ කිව්වට පස්සේ ආයෙ ප්‍රශ්න නගන්න. ඒකෝට මට තේරෙන ප්‍රශ්න මතුවේ. මොකද්ද නගන්න තියෙන ප්‍රශ්න? අපි ළඟදී කියව පොදකට වුණා. අපි මේ දේවල් මාරු කරලා බැලීම නිසා අපිට මේකේ වේගය දක ගන්න බෑ. ඒ නිසා බල බලතේ රස හිතෙනවා. ඒ නිසා එකක් බලන්න හිටියොත් එකක් වේගෙ දක් ගන්න පුළුවන්. අනිතික ඔය කිසිම දෙයක මේ ලෝකේ අල්ල ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා අසීමිත නන්නත්තර වෙච්ච මේ හිතට නැත්තම් নানা ආකාර කැත ඇබ්බැහි ගොඩකට පුරුදු වෙච්ච මේ හිතට තවත් නිර්මල ඇබ්බැහියක් පුරුදු කෙරෙල විතරයි කමට මේ භාවනා කරනවා කියන්නේ. නිර්මල ඇබ්බැහියකට දාන්න. නම කේමන වම දාගෙන ආශාස කරන ආශාස දාගෙන බොනකොට බොන බව ගන්නවා. කනකොට කන බව. ඒක නම් අපි නන්නත්තර වෙන්න දෙන්නේ නැහැ. නිර්මල වූ නික්ලේශී වූ ඒකාරමකට නම් කරනවා. එක විරාට ඒකාරමකට. මේකට පුරුදු වුණාට පස්සේ බලනකොට පේනවා. ඒ හුදකලා වෙලා වර්තමාන හිත තියෙනවනේ. මුත් මේ නිවන කියන්නේ. යම් වෙලාවක වාඩිලා වාඩිලා ඉන්නවා දන්නවනේ. ඒ චිත්තක්ෂණේ නිවන නෙවෙයි කියන්නේ ජීවිතේකට වටහැරලා කියන්නේ. උස්ම ගන්නකොට උස්ම බව දන්නවනම් 100 100ක් මුළු හරිම. මුත් මේ නිවන කියන්නේ පුළුවන් නම් මේක ඊගා චිත්තක්ෂණයක් තියාගන්න. ඊගා චිත්තක්ෂණේ ඒකට නිවන gedder එනවා. තහවුරු වෙනවා. බුද්ධියට සින්න වෙනවා. තියාගන්න බැරි නම් දෙවන්නේට දොස් කියන්නේ. දෙවන්නේ කඩන්නේ නැහැ ඒක. ඒ නිසා පිස්සල්ලාම් බලන්නේ අනත්තර වෙන හිතට වික්ලේශී අරමුණක් දෙන බුදුහාමුදුරුවෝ අපි දෙන්නුලා ඇග්‍රීමන්ට් එකට එනවා. අපි වාද උනාට පස්සේ අනායාසෙන් සිදුවෙන්නේ නැත්නම් මේ කාය සංස්කාර වශයෙන් කියන අද්දුම ලංසුවේ තියෙන උස්ම ටික දිහා බලන්න ඒ හැබැයි භූතතෝ වෙන්න ඕනේ. උමනාවෙන් ගන්න උස්මක් වෙන්න බෑ. උස්ම ඊයත් එක වෙන්නත් බෑ. ගන්න තියෙනකත් මේ භූතං බුද්ධත්වෝ පස්සති ඒක ඇති වෙන හැටියටම හිත ප්‍රත්‍ය වශයෙන්ම දකිනවනම් ඒ දකින චිත්තකනේ කියලා කොහොමනක් කරන්නේ ඒ නිසා අපි කොච්චර කෑගහුවත් අපි පව් කරනවා දඟ කරනවා අනම්මන කියලා ඒ සංසාර ගාන කරපු කෙලස් අර්ථන මෝහපටල කියලා එක චිත්තක්ෂණයක් සත්‍යමත් වීමෙන් ඒ චිත්තක්ෂණ නැති කරතයි දැන් හැම මිනිසෙකුටම මේ අයිතිවාසිකම් තියෙනවා කාටවත් ඒක උදුර ගන්නත් බෑ කාටවත් ඒ අයිතිවාසිකමට මට දැන් මේ නිසා යන්න බෑ කියලා මොනම විදාගිර කරනවත් නැහැ. දැන් මම මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒක මට අහවල් නිසා කරගන්න බෑ කියලා කියන්නේ දෙයක් නැහැ. ඒක අපි සාකච්ඡාවලින් මතු කරගන්න එකයි. ඔව් නෙමෙයි තාම ආයෙත් කියන්නේ බුලේද? ආන්නේ මානසික ආවිදලා සමාධි ගැදේ ගන්නේ කුසිතේ නතර නැතුව තියෙනවා. සුරාලින්නේ මම අපිට අපි හුස්ම දැනෙන්නේ නැති අවස්ථාව ගන්න ප්‍රශ්නෙත් අපි පොඩ්ඩකට නතර කරමු. යම් වෙලාවක යම් කිසි කෙනෙක් මේ ආව ප්‍රශ්නය පුනරුච්චාරණය කරන්නේ යම් කිසි කෙනෙකුට අබ්බහියදී අබ්බහිය නෙමෙයි නන්නතර විචාරණ වලට අපි අලුත් පුරුද්දක් දාන්න. නික්ලේශී අරමුණක් දෙන්න. මම හුස්ම ගන්න. හුස්ම ගන්න බලන්න බලන්න ඉන්නකොට කොච්චරක් දුරට ඒකත් එක්ක සමීප වෙනවද කියනවනම් කොච්චරක් දුරට ඒකට ආසන්න වෙනවද කියනවනම් හිතයි හුස්මයි දෙක එකිනෙකට සිප වෙනද ගන්න. එතකොට හුස්ම නෙවෙයි අපි. ඒ වෙන්නේ ඒකයි. බලන අරමුණයි හුස්මයි දෙක එකට මොහොදු වෙනවා. ඒ උනාට පස්සේ තවදුරටත් හුස්ම කියන්න බෑ. වෙතන් දන්නවා දැන් හුස්ම නෙවෙයි හිත තියෙන්නේ. ඒක මේ නොදැනෙන මට්ටමට ගියා. මෙන්න මේ වෙලාවේ තියෙන හිතක් අරගෙන බැලුවොත් යෝගාවචරයේදී ඒ හිත වෙනදාගත කරන ජීවිතයට වැඩිය ආතති අඩුද අසහනේ අඩුද වැඩිද කියන එක ඇහුවොත් කොහොමද උත්තරේ? ඒ වෙලාවේ මොන අරමුණක් ඉඳලා ඉඳලා ඉඳලා අරමුණ දෙන්න මට්ටමට ගියාට පස්සේ තමන්න තියෙන්නේ සාමාන්‍ය දිනදා ජීවිතයේ ගත කරන අසහනකාරී ආතතිගත තත්ත්වයක් එක බලන මේක ආතතිය අඩු වැඩි එකක්ද අඩු එකක්ද වැඩි එකක්ද අසහනය අඩු එකක්ද වැඩි එකක්ද කියලා හිතන්නේ කොහොමද? ආතතිය අඩුද වැඩිද අසහනය අඩුද වැඩිද? ඒ ඒක විතරයි බුදුහාමරෝ කියන්නේ මේ පාරදී ප්‍රගතිමණිට කියන දේ. ඒ නිසා සංගුත්තරනිකායේ ඒකකනිපාතේ සනිදාන සූත්‍රය බුදුහාම සඳහන් කරනවා අරමුණක් තියෙන තාකල් හිතේ කෙලෙස්. අරමුණ ගොරෝසු නම් කෙලෙස් ගොරෝසුයි. අරමුණ සිවුණා කෙලස් කියෝ. අරමුණ ගෙවුණා කෙලස් නැහැ. ඒකට අපි මූලධර්ම වශයෙන් දන්නවනම් මේලා ආතති අඩු ඒක දැනෙන්නේ. අසහනෙ නෑ. ඒක බුදු වචනක් දන්නවනම් මේ අපි ප්‍රයත්න කරපු එකක්. හම්බෙන් හම්බෙච්ච එකක් නෙවෙයි. ඒක කාරණා දෙකක් බුදුහාම ඉස්සරට ගන්නවා. එකක් මේක හම්බයක් නෙවෙයි ප්‍රතිපදාවෙන් හම්බෙක. දෙක ආතති අසහනෙ අඩු. ඒ නිසා දැනගන්න පුළුවන් තමයි. මගේ හිතට ඕනම වෙලාවක ඕනම වෙලාවක් කියන්න බෑ. මේ මේ කුසලතාවේ තියෙන මේ පින තියෙනවා. මේ භව සම්පත්තිය තියෙනවා කියලා මෙතෙන්ද ඔපකරතයි. තේරුණාද මම මේ කියන්නේ? නෑ නෑ මං ඉවරයි. මං ඉවරයි. ඉතින් ඒ නිසා Tamante ඒ වගේ ගියාට පස්සේ මං ඊගාට කරන්න ඕනේ මොනවද හෝ තවත් සැකයක් දාගන්න වෙනුවට මේ ටික වෙරිෆයි කරන්න කියනවා. මොකද වෙරිෆයි කරන්නේ? මට වෙනදට වැඩිය ආතතිය සහ ආසාහනය අඩුයි. ඒ වගේම මේක අහම්බෙන් වෙච්ච එකක් නෙවෙයි. මේක මට දරුවෙකුට දෙන්න බෑ. අම්මයි තාත්තෙන් ගත්තෙකුත් නෙවෙයි. මම කරගත්ත දෙයක් කියලා. දැන් අසහනකාරී ලෝකේ ඉඳලා අසහන නැතිව කාට පස්සේ තව බිම්බම් පණින්න ඉස්සෙල්ලා මේ ලෝකේ තියෙන එකක් මේක වශී කරගන්න ඕනේ. මේක සීටි කරගන්න ඕනේ. මේකට හුරු වෙන්න ඕනේ. ඒක වෙනම මේකක්. ඒක හරියට gediyer කිරි වදිනවා සහ ඉදෙනවා කියනවා වගේ. gediy ලොකු වුණාට කිරි වැදිලා ඉවර වෙනකන් කඩලා දුක වඩ ගිය තැන් මේ ඇඹුල් රස. දුර කිරි වදිනවා. මේ කිරිවැදින ටිකේදී මොනමක්වත් නොකර ඉවසීම අවශ්‍යයි. ඔක්කේ දරුවා වැඩිනකොට ඒ අම්මන වෙන කරන දෙයක් නෙමෙයි. මේක හානි කරන දේවල් කරන්න එපා. අම්මගේ ජීවිත රැකෙන තාක්කල් රුණු කුෂි වැටෙනවා. ඔකේ මේ වෙලාවේදී පුළුවන් තරම් බලන්න ඕනේ ඊගාට කරන්න ඕනේ මොකද්ද? විච්ච අරිපරිදි මොනවාක්වත් හිතට දාන්න එපා. මේක සිද්ධි වෙන්න ආරින්න. ඒකට වශී කරනවා. මේක සිද්ධ වෙනකොට නැවත නැවතත් තමයි තේරෙන පටන් අරගනි ප්‍රතිපදාවෙන් ආවේ කෙලෙස් අල්ලන්නේ කියලා. ඉතින් ඒකකොට තාම මොනවද බලන්නකොට මොනක්වත් ඕනේ. දැන් මේ ඉන්නවා දැන් අදනේ අද පළවෙනි දවසනේ එතන නෙවෙයි අනිද්ද වෙනකොට බොහෝ දෙනෙකුට මම කියන්නේ දැන් ඔය කතා කරන එක නෙවෙයි කොයි කෙනාට පහන හරියන දවස් තුනක් එක දිගට රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කිය ගම ඉඳගත්ත ගම හුස්මක් පේන්නේ නැහැ. ඒ හුස්මෙන් වෙන්න ඕන වැඩ වෙලා ඒක මූඩ් එක කියලා අපි කියනවා. ඒ මූඩ් එකේ ඉඳගත්ත ගම තමයි පේන්නේ ඒක තමයි දන්නවනම් මම ඉස්සලා ගත්ත මේක ආයාසයෙන්. දැන් අනායාසයෙන් හම්බෙලා තියෙනවා ඒ ප්‍රතිපදාවෙන් මේක ලැබිලා තියෙන්නේ. ඒ මේකේ කෙලෙස් අඩුයි. අයි හේවම කරවන හිටියොත් ඒකට අපි කියනවා තලතුණකම කියලා. මොරච්චට කියේ. කෞසන්‍යයන් දෙපා උදාහරණයක් වශයෙන් කියනවා එලකිරි දුවගත්ත ගම ඒකට මුහුණ දැමට ඒ කවදාකවත් දෙන්නේ නැහැ. ඒ එලකිරි ටික නිවෙන ගතියක්. මුහුණ දැම්මට පස්සේ හොල්ලන්නත් ඒක. එල්ලුවත් කැදලි කරනවා. එල්ල නැතුව තිබ්බනම් ඒක ගහන්නේට අරක මිදෙනවා. නිසා රත් වෙච්ච වෙලාවේදී මොහොත් දාලා බය වෙන්න එපා මිදෙන්නේ නැහැ. ඒක නිවෙන්න ඕන. ඒ වගේම අපි මේක දැකලා ලක්ෂ වාරේ වෙලා මේක මම උපයගත්ත දෙයක් කියලා හොඳ තමන් ඒක හිතල වෙන්න ඕනේ. උනාට පස්සේ ඒක හේම තියන්න. කියනකොට මුට්ටි අනිත් පැත්ත හැරෙවුවා. මොකක්වත් වෙන්නේ හඳ පෑවුවා වගේ, තැටිය වගේ එහෙම හිටිනවා. ඒව ටික ඇත්තටම අපේ තේරවාදයේ තියෙන ගුරු මුෂ්ටිවාද. භාවනා කෙරුවට බෑ. ඒ හම්බෙච්ච භාවනා ගුණධර්ම ටික හේම තැම්පත් වෙන්න ඕනේ. ඒ සමයේ එක රැයකින් කරන්න පුළුවන් දෙයක්. එක බණකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මේ සාකච්ඡා කරමින් කරන්න හදන්නේ මේ අපි ලබාගෙන තියෙන ಗುಣ ටික වල සමාදන් වෙන්න ඔය නැවත නැවතත් නැවත නැවතත් ඇඟට වදිනකම්ම බී ගන්නකම්ම ඒ ජීවන රටාවම කරන්න ඒක තමයි අපිට නොලැබෙන දේ ඒක තමයි අපි පෙර කරපු අවශ්‍යම කරන්නේ ඒ ලැබිච්ච දේ නැවත නැවත සිද්ධ වෙනකන් ඉන්න බෑ අපට පිං පිං මදි ඒක නම් බුදුරජාණන් එනම් පැලෙන් පැත්තකට කැලේකට මලයන් මහාන වේයන්. මේ ලස්සන කියන ආනන්ද සප්පයි සූත්‍රයේ ඒ බව තේරෙනකන් මහාන වෙන්නත් එපයි. නරක කරගන්න එපා කිව්වා. ඒ වගේ දේවල් තේරෙන්නේ නැතුව මහාන උනායි කියලා මම වෙන මේ උඩු පිටියක් නැහැ. උණු අම්බෙට මනුනයි. මෙතෙන් උනාට පස්සේ තමයි අඳුර බඳින්නේ. ඊපස්සේ ගියා දැන් බලයන් අරන් ඉතල දැන් ගිහිල්ලා ලැබිච්ච ටික නැවත නැවතත් නැවත නැවත සිද්ධ වෙන්න ගන්න සිද්ධ වුණාට පස්සේ භාවනා හිත කරන්න ඕන ටික ඔක්කොම කරන්න. ඉන්නහට කිසිම වගකීමක් නැහැ මැෂින් එක ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. මැෂින් එක ආරෝප දිහා කරන්නේ. ඉතින් ඥාන ඇත්තම සියල්ලම අතවාසිය තිබෙනවා. සියල්ලම මේ සිරිතේ දුවගට ආවගේ යන්න පටන් ගන්න මොකද ධර්මයේ තරම්ම මේ ධර්මය අපි විශ්වාස කරුවොත් ධර්මය අපිට සම්පූර්ණ විශ්වාසයක් කරන්නේ. අපි මේ කරන්නේ ඒකටත් අපේ දැනුම දාන්න. අවලංගුත්. අවශ්‍ය නැහැ. අවශ්‍ය කියලා තියෙන්නේ එකල සාතල දෙන්න. අරමුණකට දාන්න අරමුණ ගෙවෙනකම් බලන්න. මේක නිවන නෙවෙයි. තිබුණට ඒ කෙලෙසර තත්ත්වය. ඒක වැඩි වැඩියෙන් ලබලා දෙන්න හදන්න. කැඩෙන්න හරින්න ආය. කැඩෙන්න හරින්න ආය. එතකොට තමයි ලැබෙන්නේ අත්දැකීම. මේ ලෝකේ තියෙන භෞතික විශ්යන්ගේ ලෞකික විශ්යන් එක්ක දාවත් ගන්න බැරි වෙන බුදුහාමුදුරුවෝ කියනවා. ඒ දැන් අපි යන ප්‍රශ්නෙට. ඒ වගේ tempat උනාට පස්සේ තමයි අර කාරණා දෙක ඔප්පු කරගත්තොත් මේක ප්‍රතිපදාවේ අපු එකක් මේ කෙලෙසර සත්‍යයක් කියලා. දැන් තියෙන්නේ මම මේක අරසා කරන්න. මේ ලැබපු தත්ත්වය අරසා කරන්න ඕනේ. ඒ විනෝඩ අපේ තර්ක ඥාන, ඒ වගේම අපේ නව අභියෝගතර ඥාන, අභිවෘද්ධිය පතන ඥාන, නිර්මාණ ඥාන කියන කක්කා වර්තමාන අවිද්‍යාව කියන බුදුහාම. අර වැවිලා මේකට ඉන්න දෙන්නේ නැහැ. මේක ඉක්මන් කරන්න කියනවා. ස්මාර්ට් වෙන්න හදනවා. ඒ කරන හැම වෙලාවෙම වෙන්නේ අර එකලස් කරලා. ඒ නිසා කරන්න තියෙන්නේ මේ ගොඩ පෙරළුම් මොකක්වත් ඕනේ නැහැ. දැන් සත්‍යයට වැඩි බාර දීලා තියෙන්නේ. ඔය නිස්සද්ද වෙච්ච එකේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. ඒ නිසා කලියුත් මොකද්ද කියලා හොත් කියලා තියෙන්නේ. මොකවත් නොකර ඉන්නේ කියලා. සුම්මයි. ස්මාර්ට් බලන්න යන්න ඕනේ. දැන් ආය අහනවා. අතේ දුර හිටියනම් ගන්නවා. ඈ පැයනේ පැය විතර. මොකද පරියන්ක විතරක් තියාගන්න එපා. ඔබ සක්මණේචිත් ගන්න. ඔය මේ කවුරුත් එක්ක ගහ ගන්නවද පුළුවන්. ප්‍රශ්නේ නැහැ. ගහ ගන්නවා එතන යනවා ඒත් අපි කූල් එක ඇතුලේ ඉන්නවා. සසරයන් හසේ දෙන්නේ මම යන්නේ දෙන්නේ මම හරි කරන්නේ නැත්නම් මේක ඉස්සරහට යන්න දෙන්නේ අන්නේකට තමයි මම යන්නේ ඒ මම යන ඒකට තමයි මාන්නේ කියන්නේ තමයි තෘෂ්ණා කියන්නේ හොඳට තු කරගන්න ඒ කියන්නේ එතෙන් ගියාට පස්සේ උට හැංගෙන්න තරක් නැහැ දැකලා තියෙනවා බීචිකා රෝගයක පිස්සු ඒ කියන්නේ වතුර ඌ මේ පිටත මුඩ වතුරට බයයි ඌ නාන්නේ නැතිලු ඉතු කරන්නේ රාමලේට දාලා හතර පැත්තෙන් ෂවර් හතර අරපුවා බැලු එහෙට පනිනවලු මෙහෙට පනිනවලු එහෙට පනින කොහේ හිටියත් එක විදිහට තෙන්නවා. ඒ වගේ අපි හරියට මම ආයෙ කොටු කරලා තියෙන විතර. ඔබ කිසිම දැනුමක් කරමුට ඕන පැත්තල බලන්න හිටපන්. ඕම් බලපන් ඔබ කොච්චර නැඩුවත් ඔබ නිෂේධනය කරන්නට ඕම් බලපන් කෙලෙස් නැතුව මට ඉන්න පුළුවන්. ඉතින් අරයා එහෙම ස්මාර්ට් වෙන්න හදනවා මෙහෙන් පොඩ පෙළ බදුරුකම් දෙනවා. අරේම කිරුවොත් නැකද ගුරුට මාර්ගයට උන්නද කමඨාන මාර්ගයට උන්නද භවනා මධ්‍යස්ථානයේ මාර්ගයට උන්නද নানা ප්‍රකාර දේවල් දෙනවා. ඒ තමයි කෙලෙස්. ඒ තමයි මායය. දෙන්නාට පිටිපස්සේ මීට ඇගලක් වෙනවා. මේ පායේ කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ. අමල් බිසෝර කියන්නේ දොරනාරි නමල් දොරනාරි නමල් බිසෝර කියන්නේ. යකා ඇවිල්ලා ඒ අමල් බිසෝ කතාව දාන්නේ. ගිරවා කියනවා යකා ඇවිල්ලා කියනවා අම්මා හවා. තාත්තාව දොර අරපන් කියලා. අමල් බිසෝ දොරට යන්නේ ලීන ගිරවා කියනවා දොරනාරි නමල් බිසෝ දොරනාරි යකා ඇවිල්ලා බෙල්ල කඩලා දානවා ගිරවා. ඊට පස්සේ ආයෙත් යකා කරුවා ඇවිල්ලා කියනවා ආ දුවේ දොරාරි නෙමෙයි අම්මා ආවේ කියලා. එතකොට තව මොකද්ද එකෙක් කිදගෙන දරනාරි දරනාරි නම්බර් දෙවි යකා ගිල උගෙත් බෙල්ල කඩලා. ඒ වගේ පුතු ඒ ඒ එන උපදේශ අපි හිතන්නේ 100 100ක්ම වේ හිත සුදු හිත සුවපිනිද නිර්මාණශීලීත්වය දහ ප්‍රගතිශීලීත්වය කියලා. ඕකයි කෙලස් කියන්නේ. එතනයි කෙලස් තියෙන්නේ. අපිට පුළුවන් ද අස්සන්ට කියලා තියෙන එක එතනදී අහිංසක වෙන්න. ඥානය කියන එක තමයි ඒක බයිබල් කතාවට දාලා කියලා දෙන්නේ. ඉස්ලාම් දෙයයන්ාන්සේ ලෝකෙම ඇහුවට පස්සේ ආදම් සහයවට දුන්නා පරාදීසි. ඊලකෝ බලට මුකුත් කරන්න ඕනේ. මේක සියලු අංක සම්පූර්ණයි. ජොලි හිටපන්. මං ගිහලා එනවා. මේ ගහි ගෙඩියක් තියෙනවා. ඒකටි ඛණ්ඩය. ඉතින් දෙයයන්ාන්සේ ආවා. සර්පය විල කියනවා. કોઈ ගහි ගෙඩි එන ඥානෙ තියෙන කාපිය කිය. කාටද කියන්නේ? ඒකට. ඒකට. ගෑනිට. ගෑනි කන කහපු ගමන් කාමේ මතුවේ. දෙන දෙයනාසට ඇටෙන්න ඕනේ. අපිට කල වෙනම ඥානයක් තියෙනවා. බලනකොට මිනිස්සයා කාල නැහැ. මිනිස්සයාට ගෙතේ ඊට පස්සේ මිනිස්සයාට කාමෙත් නැහැ. අර කෙනාට ගිලේ මිනිස්සයා කාමේ කුප්පලා. කිනම් එකෙන් කැලක් අන්නේ. මේ තමයි පළවෙනිම සාපේ. ඊට පස්සේ මානවයට මේ දැනුම කාපු එකේ සාපේ තමයි අහිංසකව නැති වුණා. පාරාදීසෙන් පිටුවහල් කරා. ඒකයි බයිබලේ පටන් ගන්න කතාව. බුදුජානකජ කියනවා ඕකට මං ආයෙත් උඩ පාරදීසට ගිහිල්ලා දාන්න අහිංසක වෙනවා. අහිංසක වෙච්ච ගමන් පාරදීස. ඇත්ත ඇති ඇටේ ධර්ම කකුල තිනොට වැටෙන්නේ. ඇති ඔය කිය මොකොත් එපා. කාලාම සූත්‍රය කියනවා මේ අදිත්තම්මඤ්ඤති අදත්තාන දත්තාරම්මඤ්ඤති න දත්තබ්බම්මඤ්ඤති ඔය දකින්නේ ඔය තිහාට කිව්වත් නැහැ. ওই තියා බලන්න දෙයක්වත් නැහැ. ඔබ නොදකිය යුතු කියන්නත් එපා. ඔය පෙළ තියෙන නිවන් දැකෙන්න උත්තරේ නැතර. වචන හතරක් තියෙනවා. අදිත්තම් මඤ්ඤති දත්තප්පම් මඤ්ඤති දත්තරම් දකින්දර වටින දෙයක් කියලා හිතන්නත් එපා. ඔබ නොදක පැත්තක් තව තියෙන කියලා හිතන්නත් එපා. ඔය පේන දේවල් නතර කරලා ඔබ නොදකින් යන්නත් එපා. දී කියන්නේ අහිංසකයි. බුදු නිගමන නෑ අපේක්ෂාවක් නෑ. අපි ඒකට යන්න කොච්චර අමාරුද බලන්න. ඒ නිසා අපි බල බල හැම දෙයකටම අන්දලා තියෙනවා. අපි හැම එකටම එක එක නම් වනම් දීලා ආලවට්ටම් කරලා තංකරණේ සංස්කරණේ කරලා කරලා කරලා ඒක දැන් අපිට නිකන් හැබ්බැහියට කියලා. යෝගාවචරය කියලා කියන්නේ නැවතත් අහිංසක වෙලා. ඇහිනදී ඇහින වශයෙන්, දකින්නේ දකින්න වශයෙන්, දැනන්නේ දැනන වශයෙන් ඉන් එහාට යනවා. ඒ ලිමිට් එක දාන්න කෙනාට රාතනාංශය කියන දන්නේ නැති කෙනාට පෘථජනය. අකොච්චර දකින්න දෙයක දකින්න දෙකන හිතන දේ. අහන දේ අහන දේ ගැන හිතන දේ පෘථජනය මල වයින්ව දන්නේ. ඊට කොයි විලායක වෙනවද දන්නේ අපි එතෙන්නම බලන්න හිටියොත් කොතනදද මේ මල පණින්නේ කියලා. හරියට ආශස් ප්‍රසස් නතර වුණාට පස්සේ ඒක දිහා එහෙම බලන්නේ. මේ මතකයෙන් මේක නිවන නෙවෙයි. මේ නිවනට යන්න අනිවාර්යයෙන්ම මේ අතරමැද තැනක් ඒක. හරියට ස්විමින් pool එකේ අයින තියෙන ඒ ඩයිවිං බෝඩ් එකේ කෙළවර වගේ. එතෙන් ගිහිල්ලා තමයි අපි පිනුමක් ගහලා පණින්නේ. වතුරට පණින්නේ ඉස්සලා කෙළවරට ගිහිල්ලා හොඳට හෙලතරු ගන්න ඕනේ. ඒක මේ වැඩමුළුවකදී කාටද සාර්ථක කර ගන්න පුළුවන් නම් මම අවතා අධිතක්ෂිරෝඩ කියාද කියලා. වැඩමුළුව සාර්ථකයි කියලා මම කියනවා. කාටද පුළුවන් නම් මේ নানা ආකාර අනුමුදිකේ දුවන අනන්ත අනන්තර හේතු වෙනුවට නිර්මල අරමුණට යන අරමුණ ගෙවෙනකම් බලන්න. එනයි කියහට යා උගාකරට ගත කරන්නේ ආධ්‍යාත්මික ජීවිතේ. කරුණායක ස්වාමීන් වහන්සේ නව මහා ඥාන ගැන කෙටි හැඳින්වීමක් කර දෙන ලෙසට යටහත් විල්ලමි. මෙම ඥාන සෝවාන් ඵලයට පැමිණීමේදී සම්පූර්ණයෙන් ලැබේද නැත්නම් පූර්ණවන්නේ රහත් ඵලයේදී පිංසිත වෙනවා. මූලධර්ම වශයෙන් කියනවනම් යෝවන් වෙනකොටත් වෙනවා ඊට පස්සේ හැම ඥානෙ හැම සකදාගාමි අනාගාමි වෙනකොට ඒකම නැති පිළිමද මන්ද මන්ද තහවුරු කිරීමක් රීන්ෆෝස් කිරීලක් තමයි වෙන්නේ හැබැයි මේක කරන්න ගියොත් විපස්සනා නම් කරන්න වෙන්නේ ඥාන ගැන කතා කරද්දී ඉන්නේ ඉතින් අපේ ලොකු සංචිත කාලේ ඇත්තටම සමහර තැන්වල පොත්වල ලියලා තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඉතින් මගේ බණ වලදී මම වැඩි ඕක වැඩි එලවන්නේ නැහැ මොකද අඳිනවා වැඩි. කට්ටි ඇඳලා ඉතින් කියනවා මට දැන් අර ඥානින් නම් ගියේ එනකොට මට මේ ඥාන තියෙන කියලා ගෙදර මිනිස්සුත් එක්ක කරඬු ආලපාලේ ඉන්න කට්ටියත් එක්ක කරඬු. ඊට මිට වැඩි හොඳ අහිංසක ක්‍රමයක් කිසිම ප්‍රශ්නයක් නැහැ. නොදැනිය යුතු දේවල් නෙවෙයි. නමුත් අනිවාර්යයෙන්ම ඥානයි මානයි දෙක එක වගේ ළඟ ළඟ තියෙන දේවල්. ඥාන වැඩෙන්න වැඩෙන්න මාන වැඩෙන්න. ඒක නිසා මේ මට ළඟදී බැලලා කියලා දුන්නා මේ මේක ගැන කතා කරන්නේ හැම පොතේම කතා කරලා තියෙනවා. මම නැහැටි ඔය මුල් ටික ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න ටික. ආශාස කරන ආශාස ටික දැනගත්තට පස්සේ මගේ ජොබ් එකේ කරන්නේ. මම ඉතින් ඒක වැඩිපුර අධ්‍යාපනයේ තියලා තියෙනවා. තියෙනත් හරිම රසක් තියෙන හැබැයි භාග්‍යයට හෝ අභාග්‍යයකට මේ විසුද්ධි මාර්ගයේ තමයි තේරවාදී මුල් තැන වෙලා තියෙන්නේ. ඒක මේ தත්ත්ව විසුද්ධි ක්‍රමයට හා අත්විනීත ප්‍රතිපදාව කතා කරන්නේ. බුදුජානනාංශගේ දේශනා විලාස හැටියට හරිවංශ ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, ගොඩාක් ප්‍රතිපදා තියෙනවා. විශේෂයෙන්ම කියලා බලන්න ආනන්ද සම්ප්‍රාය සූත්‍රයේ චූල ශුන්්‍යත සූත්‍රය, පුට්ටපාද සූත්‍රය ඔය කිසිම ඥානයක් ගැන කතා කරන වෙන පාරකින් එතෙන්නම ගෙනියන. ඒ නිසා මේක විතරක් දන්න අය ඒකම අල්ලගන්න නම් මේක අවලංගු එකක් නෙමෙයි. ඇත්ත මේක හොඳයි. මේක තමයි ඒ කේස් විශේෂ මාර්ගය කියන්නේ ඔක තමයි උපත. ඒ ශක්තියවල බලන්න ගොඩාක් විස්තර තියෙනවා. හරිම මේ ඔය සාමාන්‍ය PhD එකක් නෙවෙයි PhD 7-8ක් දැනුම වෙනවා. නමුත් මතක තියන්න ඒක විතරක් නෙවෙයි බුදුහාමගේ දේශනා ක්‍රම ගොඩක් තියෙනවා. ඒ නිසා ඒක කියලා දෙන්න කිව්වොත් ඒ පාරේ යන්න බැරි අයට කියනවා අපි අවලංගු වෙලා. එහෙම කරන්නේ. සතිය තියෙනවා නම් විශාල පුරුල්පතයකට විවිධාංගීකරණයකට ඉඩ දෙනවා. අපි පැය දෙක කාලය අරගෙන තිබුණා බ්‍රිස්බේන් වලදී ඕක වුණා. අනේ දවසේ ඒ කාලේ භාගය ගතිනේ දෙවන දවසෙල්ල පැය කාලේ වගේ දෙකක් යන තරම් ප්‍රශ්න ඉන්න පටන් ගත්තා. ඒ නිසා අපිට කියනවා මේ දැන් වෙලාව දෙකයි තුන වෙනකන් අපි කාලය වෙන් කරලා තිබුණා තුනේ ඉඳලා හතර වෙනකන් තෝරලා සක්මන. ඔච්ච අපිට තියෙනවා දැන් එතකොට අතවාදී පැයකුයි සක්මන්ට පැයකුයි. මේ ප්‍රශ්න නැත්තම් තවදුරටත් you have any any question? You repeat everything. So if you can raise, I can <laughs> change it to English medium. What what um what subjects have you been covering just roughly Basically, I introduced that yesterday we installed the whole geocache on, on eight projects and they have given the basic instructions and given the rules and regulations for this retreat. Anything related to that, don't talk to each other, just raise it over the clarification. Or oh, otherwise, when you are meditating, if you have any kind of a doubt or something to be clarified, that's also. The third aspect I told that when we are living a spiritual life, we have our own questions, so we can share them, but not the theory for the sake of theory something relevant to our spiritual life. This is the invitation I made. If you have any that kind of questions, you can take. Otherwise, we are going to take time for walking meditation. Excuse me, Kathy, I'm just going to ask an English question. we Peter as well as me too. Um, when you realize that when you're meditating and you come to the position that you see that everything is changing in such a rapid way and you can't actually focus on anything because it just passes by. And when you're sitting, you see that. When you're walking, you see that. And also in the stage that when you're walking or working or traveling, whatever, you see that everything is changing, changing, changing. And you come to the position, but they there is nothing that I can do. I'm, just lost sort of feeling because there is no need. See, it's just kind of funny as well as it's kind of being lost because what we have been living over so far is so different to what now I have come to the point. this point I say everything is changing, changing, changing. So where is me? what can I do? There's nothing that I can do. I mean, it's not me right, whole I cannot do anything. It, that's not there. And that I is not there. I see that and then feel sort of uh, very different one day, just sort of mostly like. Even if you are looking at a permanent object, or even if you are looking at a transient thing in a flux, you are focusing immaterial focusing can be happened for the permanent thing as well as the impermanent thing. So therefore, if you recognize this focusing as myself, you are getting lost. But the focusing is within. You are focusing to the transit or flux. Therefore, that focusing, don't recognize it with it's permanent thing or oh, it's me. Or oh, it's with the flux or oh, me. So therefore, the focusing remains. So you can look or your Seeing is there, not the seer is not there. But the seeing is not there. Seeing remains. So when that happens, this is nature. There cannot be any friction for that. If you're going to assume this as, or recognize this as me, then lost feeling. And if you're going to say that focusing, very focusing is losing, then a question. Focusing never loses. Still the focusing is there. That focusing is frictionless area. That's a comfort zone. So when you go there, you understand that going into that position is not an accident. It's only by the methodology you can go. When and where you go there, the focusing is there, but the focus matter is in the transient. The focusing person lost, and the focus is there. That's called Dhamma. That's what you call Dhamma. That Dhamma is happening due to the cause and effect relationship. So it is not a burden to someone. It has no any intention to give a frustration to someone. We are the people going to recognize this focusing as me or focus thing as me. When the focus thing is permanent, I feel permanent. When the focus thing is in flux, I feel like a nihilistic and destructive. That is because of your assumptions. You are assuming focusing is me. So in every aspect, the same thing, seer and seeing job or seeing task. So whenever you are going to attribute your formula to the seeing or seer, then you utter mess. But the seeing business or seeing itself is it's happening close and cause and effect. It's very aesthetic. You are utterly into nature. Your whole life is a song. It's a very, it's a, it's a very aesthetic thing. So you have to reduce to no one and let still the focusing happen. Focusing is there. That cannot be disheartened. There is no, no such a thing. If a disheartening happens, something wrong regarding your assumption, regarding your assuming or premeditated ideas. So when the, really when it is happening, you can understand the, the tension releases, frustration, depression. They it is that whenever need, you can be depressed. When assume the depression, that is what devotee can. One thing, just expanding on that from Thailand, so the focusing is there, but uh, at the beginning, uh, you have to, uh, as a beginner, you have to uh, see that there's an I is doing it. And because if you are trying to get rid of your I, that means you're creating another self. by itself is goes once you once you develop your practice, then when the sea is there, the I, my feeling is caused by itself rather than you are trying to get it. So simply it is fixed. Before become nobody, you have to be somebody. Once you try to, you know, you assume that there is a permanent thing, I am looking and the connection thing is focusing. I focus as if it is there. As I, I focus as if I am focusing. But if you very closely, meticulously observe, you see transient changes are there, the object, what you see. And when and where you try to be, close and close, whether you like it or not, the seer, the person itself is undergoing a certain changes. Ultimately, focus remains. Now what you do is, you, you nullify your thesis. There is something, there is being. So the, in other way, you can say you fix a null hypothesis. I have to disprove this. Not by theory, not by faith, not by someone's blessing. By just mere observing. And by little by little changes going to give more and more evidence. More and more close observation ultimately goes. So there is nothing as such. It's a flux. So you are slowly, slowly disproving your hypothesis. It's a null hypothesis Therefore, at the beginning, yoga is there. Precepts are there. Morality is there. But when the object becomes very close, when the object becomes very uh, dynamic or very diligent, you see that there's no frame. Everything is changing. And you feel vomitish. You feel unbearable because that the seer itself is undergoing the same thing. Ultimately, it is nothing to prove that you are proving the idea, very idea that you thought you are somebody. It is nobody. So at the beginning, somebody. So this is, uh, philosophically, you are completely, utterly at lost. But theoretically, a tremendous pondering, tremendous in looking for going to happen. And you can have both the viewpoints. Given time, you can say it is there, yes. Or it is not there, yes so that is called the ambiguity in the truth. When your conventional truth is concerned, yes, it is there. When the, the absolutes are concerned, nothing. So as far as you are living in the, con the conventional world, you accept, yes, it is there, no problem. But it is just for the sake of the conventional world. But in truth, you know the very thing you have taken as there is, you can disprove it, but it won't keep going to give any dispute. The only thing is you are going to have two viewpoints. Whenever you are in, to understand absolute, no frustration, no tension, no depression. But if you wish to have depression, frustration yourself and the convention, you can come back here. Just like an amphibian, going to water, still can live. When you come out, from the water, still it can live. So you are not a water being, you are not a upland. You are amphibian, you can live in both. Okay, hoping no more questions. We are going to sum up the discussion. We තවදුරටත් ප්‍රශ්න නැති නිසා මෙතන අපි සාකච්ඡා මත කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි හතරට නැවත එකතු වෙනවා පරියන්කයකට. ඒ මතක් කිරීමත් එක්ක නිවැරදිව එක්ක අපේ සාකච්ඡා නිමාව සටහන් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි